දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි සාමූහික කමඨාන් වැඩපිළිවෙල. ඒක පිළිබඳව කවුරුත් වගේ දන්න නිසා මම ඍජු මාත්‍යට ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඒ අතරම අපි පුරුදු ආරාධනාව අලුත් කරනවා වෙන කාට අදහස් ප්‍රකාශ කරන කතා කරන අවස්ථාවක් තියෙනවා නම් මයික් එක තියෙනවා අත ඉසීමෙන් සංඥා කරන්න. එතකොට අපිට අවස්ථානුකූලව ඉඩ ලබා දෙන්න පුළුවන්. අවසරයි ප්‍රහඳුරනේ ගර්ථ ස්වාමින් වහන්සේ ආනාපානය සංසිඳීමෙන් පසු ශුන්්‍යතාවයට එළඹේ සියල්ල හිස් බව පෙනේ, දැනේ. පංච උපාදානස්කන්ධ ලෝකයෙන්ද අත්මිදේ. වහන්සේ දේශනා කරන්නේ මෙසේ ශුන්්‍යතාවයට එළඹ ලක්ෂ වාරයක් පමණ එය සිද්ධි කර ගන්නා ලෙසය. නමුත් මම දවසකට කීප වතාවක් මෙසේ භාවනාවේ යෙදෙමි. සතමේ වශයෙන් දහම් දැනුම ලබා ගනිමින්, එය මනසිකාරය කරමින්, එය විමසමින් දවසේ වැඩි කාලයක් ගත කරමි. සක්මන් භාවනාවේ භාවනාව සඳහාද මට නිවසේ පහසුකම් ඇත. මට දැනෙන එකම දෙය මෙතන ඇත්තේ නාම රූප දෙකක සම්බන්ධයේ ධර්මතාවයක් පමණක්ම බවය. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් මා විමසා සිටින්නේ මෙසේ ශුන්්‍යතාවයේ එළඹ සිටියේදී මරණය සිදුවහොත් හෝ මරණ අවස්ථාවේදී ශුන්්‍යතාවයට එළඹ සිටියොත් හෝ ඉවත් යාමට විඥානයක් නැ නොවේද? එහෙම ಜಾති නිරෝධය නොවන්නේද? කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මොගරාජ මොගරාජ සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කරනවා ශුඤ්‍යතු ලෝකං අවෙක්කස්සු මොගරාජ සතෝ සදාසියා ශුඤ්‍යතු ලෝකං අවෙක්කස්සු මච්චු රාජාන පස්සති ලෝකේ ශූන්‍ය විදියට බලන්න ශූන්‍ය විදියට උඹ ලෝකේ දිහා බලනකොට මායාව උඹ නොපෙනී යන මැරෙන්නේ නැහැ මායාව උඹට නොපෙනී ඉන්න ඕනේ නම් ශූන්‍යතාවය තමයි තියෙන්නේ ඉතින් තා ශූන්‍යතාවට යන්නේ නැතුව රොස්සක් හරි හොඩක් හරි කොණක් හරි මොකක් හරි තිබ්බනම් ඒක තමයි මාරයට අහුවෙන්නේ. මොකද මේක ඉතින් මේ පේනවා ටිකක් හිතලා ලියප එකක් කියලා මට තේරෙන්නේ නාම රූප දෙක විතරයි තියෙන්නේ කියනකොට මම යාම ඉන්නවා. නාම රූප දෙක අල්ලගෙන හරි ඉන්නවා. නාම රූප දෙක තේරෙනවා කියන මුවාවෙන් හරි ඉන්නවා. මහා පුදුම මාරේ. ඕකත් ඉවර වෙනකම්ම ලක්ෂ වාරේ යන්න ඕන. ඊට පස්සෙත් ලක්ෂ වාරයක් විතර කරන්න ඕන. සැකයි එච්චර කල් ඉඳීද කියලා. ප්‍රශ්නයක් නැහැ. නන්නේ මොකක්වත් නැහැ. ඒකේ ඉඳන්දි මැරෙන්න කෙනෙකුත් නැහැ. මාරට අහු වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා මේ මොනව හරි අල්ලගත්තොත් අහු උනා කියලා හිතාගන්න. ඔක්කොම අතෑරියා නම් ඊට පස්සේ මාරයට ඇවිල්ලා අල්ලන්න දෙයක්වත් නැහැ. රජ කෙනෙක් සැකේට මිනිසෙකුට දඬුවමක් නියම කරාලු මරණ දඬුවම. ඉතින් අඬලා කිව්වලු ඔබතුමාගේ උදාසර ලක්ුණාට මම ඇත්ත වශයෙන්ම මේ කෙරුවේ නැහැ. ඒවට සාක්ෂි වලින් ඔප් වෙනවා කෙරුවයි කියලා මට කියන්න තියෙන මෙච්චරයි. ඊට පස්සේ කිව්වලු මම උඹට විකල්පයක් දෙනවා. මම මිනිස්සු බලන ඉඳලා පිටියක් මැදට උඹයි ඌරෙකුයි දානවා. උඹ ඌර මරපන් යම් ක්‍රමයකට ඒ ක්‍රමයට මම උඹ මරනවා. ඊට පස්සේ මූ කරපු දේ වලිගෙන් උසලා ගැව්වලු පොළවේ. රාජ්‍ය රෝඩ් දැන් මේකට වලිගයක් නැහැ නේ. දැන් මූ උසල ගහන්න විදියක් නැහැ. ඉතින් මූට මට දඬු වෙන්නේ දහස්. වලිගේ තිබ්බනම් මාරයට අහු වෙනවනේ. එනිසා පරිණාමයේදී අපිට වලිගේ නැතිවීම පුංචි වැඩක් එහෙම නෙවෙයි. <laughs> සෙල්ලම් නෙවෙයි. නමුත් වැඩ කරන්නේ වලිගේ තියෙන කට්ටිය වගේ. එනිසා අල්ලනවා කියන්නේ ඕක තමයි. එනිසා මේක මොගරාජ සූත්‍රය කියවන්න. එහෙම නැත්නම් තවත් සූත්‍රයක් තියෙනවා මට මම ඒ සුත්ත නිපාතේ උංගා ගැඹුරු සූත්‍ර. ඒකදී ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා. අල්ලන ප්‍රදේශයක් නැතුව ඉන්න බෑ. අඩු කරපන් අඩු කරන අඩු කරන අඩු කරන ගියාම උඹටම තේරෙයි ඒක අල්ලන දේ අඩු කරනකොටම අසහනෙ අඩු වෙනවා. අඩු කරනකොටම අතතිය අඩු වෙනවා. අල්ලන අඩු කරනකොටම දැවිලි තැවිලි අඩු වෙනවා. ඒක කෙලවරකට යන්න පුළුවන්. ඒ ටික මට අයිති නෑ බුදුහාමට අයිති නෑ බුදුහාම කියන මට ඕන ඕන තරම අඩු කරපන් අඩු කරන පට්ටමට මාරයට බහුව වෙනවා අඩු වෙනවා අපේ අමතර මොගරාජ කුම්භ සූත්‍රෙත් ඒක කියවෙනව නේද කුම්භ සූත්‍රයේදී නරියගේ ඉපගේ කතාවේදී ඔව් එළියට දැම්මොත් අහුවෙනවා ඒ නිසා බුදුම විදියට එක එක උපමා මාර්ගයෙන් නිකන් වන කතා කියලා දෙන්නා වගේ ඊසොප්ගේ උපමා කතා කරලා දෙන්නා වගේ ඇත්තට ඒක කාටවත් භාවනා නොකරන කෙනෙකුට කොහොමඩක්වත් මේ උපමාවවත් තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම ඇල්ලිල්ලනේ තියෙන්නේ. අතහැරීමට ක්‍රමවිදි හොයන කෙනාට විතරයි බුදුබණ තේරෙන්නේ. අල්ලීමට උපත හොයන කෙනා බුදුබණ වගේ මොකද්දෝ අල්ලගෙන බුද්ධහම කියාගෙන ඉන්නවා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ගරු ස්වාමින් වහන්සේ දෙමාපියන් දරුවන්ට විශාල වශයෙන් ආදරය කරති. නමුත් දරුවන් දෙමාපියන්ට ඒ තරම් ආදරය නොකරන බව සත්‍යයි. නමුත් දරුවන්ගේ සිත් තුළ ද්වේෂය හටගන්නේ දෙමාපියන්ගේම වරද නිසා නේද? විශේෂයෙන්ම මවක් විසින් දරුවන්ට කතා කරන ආකාරය හා මවක් නිවසක් තුළ ද්වේෂයෙන් හැසිරීම නිසාම දරුවන් තුළ ද්වේෂය හටගනී. නමුත් ප්‍රශ්නය වන්නේ මවකට පුළුවන් ද තමාගේම කුසින් බිහි කරන ලද දරුවන්ට වෛර කර තමාගේ ද්වේෂය තුලින් නිවසට ශාන්තිය නැති කරන්නට. බොහෝ නිවෙස්වල ඇති ගැටලුව වන්නේ මෙයයි. කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. දෙවිදියකට මේක දිහා අපිට බලන්න පුළුවන්. ඔය අම්මත් ඔය වෛර කරන අම්මත් දරුවෙක්. ඊට පස්සේ මේ කතා කරන එක නේද ඊට අම්මා කෙනෙක් වෙනවා. ඉතින් මේ විෂම චක්‍රේ කරගෙනවා. අපිම දන්නේ අපි අම්මා වුණාට පස්සේ අර දරුවා කාලේ තිබුණ දේ දරුවෙක් වශයෙන් අම්මගෙන් අපේක්ෂා කරපු දේ මම දරුවට දෙන්න මට තේරෙන්නේ නැහැ. මොකද ඒක මම අම්මා වෙලා ඉවරයි. ඒ වගේම අහනවා අම්මා කෙනෙකුට දරුවෙකුට වෛර කරන්න පුළුවන්ද කියලා. මම ගිය සැරේට ඉස්සර සැරේ එංගලන්තේ ඒ කරපු රිට්‍රීට් එකේදී බැරිස්ටර්ස්ලා දෙන්නෙක් හිටියා මම හිතන්නේ. එංගලන්තේ නීතිය හැටියට අම්මා දරුවෙක් බදලා මාස 6ක් ඇතුළත ඒ දරුවා මරන්න අයිතිවාසිකමක් තියෙනවා අම්මට. ඒ තරම් ප්‍රසූත වේදනාවක් විඳලා මේ දරුවන් ගේන කරදරයක් අඩවස්සේ මාස 6ක් ඇතුළත තමන්ගේ දරුවා මැරුවට නීතියෙන් පුංචි සාන්තියක් තියෙනවා. ඒක මං කව මට හොය ওই නීතිය හොයලා දෙන්න කිව්වා. බෑ බෑ ඔබ අන්තිම බනට කියාවි ඌව කියන්න හොඳ නැහැ. මං හොයලා දෙන්නේ නැහැ කිව්වා. ඒක මේ ලන්දේශීය එංගලන්ත නීතිය. බැල්ලියෝ වදලා කනවා දැකලා තියෙනවද? බලල්ලු කන්‍යම් කන්‍යම් කන්‍යම් කන්‍යම් කියලා නින්නේ බලලු. ඉතින් අපි අම්මා නිතරම කියන දෙයක් තමයි ওই විදිහට කේන්ති ගත්තොත් බැලලියෙක් Tamange පැටව කන්නා වගේ දරුවෝ කණ්ඩ ඉඳ තියෙනවා. නිකන් බොරු සෝබන දාන්න එපා මේ ලෝකේ කියන්නේ කක්ක ගොඩක්. ඔය කියන මාතෘ ප්‍රේමේ පිතෘ ප්‍රේමේ තන්නේ බොරුව. පුගේ ගණ්ඩම දෙයක් ඇත්තේ නෑ බුදුහාමුදුරුවෝ කියනවා අම්මයි අප්පයි මරන්න බැරි නම් නිවන් දකින්න බෑ කියලා. අම්මා කියන්නේ තණ්හාවට අප්පා කියන්නේ අවිද්‍යාවට. ඉතින් මහා කාරුණික බුදුහාමුදුරුවෝ අම්මයි අප්පයි මරපන් කියනකොට හරි අප්සෙට් වෙන්නේ ඒ නිසා අපි මවා ගන්න වවා ගන්න Tamand මේ මනාපික චාපි নানা ප්‍රකාර දේවල් ප්‍රේම කරනවා ඒකේ අනිත් පැත්ත ඉහි ගමම්ම ද්වේෂය නිසා කාට හරි කවුරු හරි නැතුවම බෑයි කියලා කියනවා නම් ඒ කියන්නේ මේ මනස ඒකාන්ත සංසාරෙට බැඳීමක් ඇති කර ගන්නවා ඒ නිසා මෙවුව දිහා කරුණා කරලා මේ උරතල් බැල්ම බලන්න එපා ලෝක ප්‍රകൃතිය දිහා බලන්න මොකද්ද මේ මම ඔය කියන දේවල් කවුරක් කරන්න නොදන්න දේවල්ද නේද අපි පෙන්වනද නෑ මම සාන්ත දාන්ත තීන්ත කූඩුව අම්බේ මගේ ප්‍රේමී කියලාගෙන පෙන්වන්න හැදුවට මේ මුළු කයම කියලා කියන්නේ රාග ద్వේෂ ගොජ එකකවත් ගන්න දෙයක් නෑ එහෙනම් බුදුහාමරෝ ඩිංගිත්තක් හරි කියාවේදී මේක පටන් අරගත්තල ඉවර වෙනකම්ම දුක දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ඒ නිසා මිනිස්සු බුදුහමරට බයිනවා. මේක මොනම හොඳ දෙයක්වත් නැද්ද මොනම సౌందర్యයක්වත් නැද්ද මොනම අභිවෘද්ධියක්වත් නැද්ද කියලා. ඒක තියෙනවා වැඩෙන හරියක් වැඩෙන්නේ දුක. උපදින තාක් උපදින දුක, පවතින තාක් පවතින දුක, ගෙවෙන තාක් ගෙවෙන දුක නම් ගෙවෙන එක හොඳයි. Nirodhe හොඳයි, ඡය වීම හොඳයි. ඒ නිසා නිකන් කිසි කිහිල්ල කිසි ගවානේ hina වෙන්න හදන්න එපා. ප්‍රകൃතිය බලන්න. ඕගොල්ලෝ අපිට වැඩි ප්‍රවෘත්ති අහනවා. අපි මේ ගැලේ ඉන්න නිසා අපිට හම්බෙන්නේ පෙරිච්ච ප්‍රවෘත්ති. ඒ නිසා ඔය අපිව පෙන්වන්න හදන ආලවට්ට මොකක්වත් නැහැ. කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. මාරුව බල බලා දීයට කැළඹිල්ල. අත්තට්ඨ ප්‍රඥා අසුචි මනුසා. මනුෂයා ඕනම දෙයක් කරන රුපියල් වලට කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අත්තට වඤ්ඤා අර්ථ ශාස්ත්‍රය සඳහාමයි මේ සේරම අපේ සදාචාරය මේ සේරම අපේ හැදියාව මේ සේරම අපේ ශිෂ්ටාචාරේ මගේ අතවාසියට නිසා බුදුහාමර මේවට විහිළු කරලා සලකනවා විවට්ට කල්ප සංසාර සංවට්ට කල්ප දිහා බලනකොට මේ අපි මේ පුංචි හුණු බිජ්ජක් වගේ එකක් අල්ලගෙන මේ ਸਰුවඥතා ඥාන දිනු කරන්න හදනවා දීර්ඝ සංසාරයත් එක්ක බලනකොට දීර්ඝ අවකාශයත් එක්ක බලනකොට මේ වගේ ඒ තරම් ගන්න දෙයක් ඇත්තේ නැහැ නිසා ඒක තියෙනවයි කියන කට්ටියට ඒ ලෝකේ ඉතුරු කරන්න. ඒකට කවුරක්වත් අත තියන්න යන්න එපා. නමුත් ඇති හැටිය බලන්න. අපි මට පුතෙක් වෙන්න බෑ. මම තාත්තා කෙනෙක් වෙන්න නැතුව. තාත්තයි පුතයි දෙන්නම මේක ඇතුළේ තමයි ඉන්නේ. අම්මයි දුව දෙන්නම එක නැතුළේ තමයි ඉන්නේ. අපි කොහොමද අම්මලාට දොස් කියන්නේ? ඒ අම්මලත් දවසක දුවලා. ඒ දුවලත් දවසක අම්මලා වෙනවා. මේ විෂම චක්‍රය ගැලවෙන්නේ නැහැ. ගරුතර ස්වාමින් වහන්සේ මම වසර 3කට කිට්ටු කාලයක් ඔබ වහන්සේගේ කමඨහන් වලට අනුව භාවනා කිරීමට උත්සාහ කරමි. මේවන මේ මම සහභාගී වන තුන්වන භාවනා වැඩමුළුවයි. මින් පෙර 2012 සහ 2013 යන වසරවල දින 10ක වැඩසටහන් වලට සහභාගී වී ඇත. මුලින් කඩින් කඩ භාවනා කළද පසුගිය වසරක පමණ කාලයේදී දිනපතා සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් කළෙමි. කලින් කමඨහන් සුද්ධ කරන අවස්ථාවල පවසා ඇති පරිදි මෙම වැඩසටහනට සහභාගී වීමට කලිනුත් මෙම වැඩසටහනේ මුල් දින දෙක තුලදී හොඳින් සක්මන් කර පරයන්කයට ඉඳගත් විට ආනාපානයට නොගසින්ම ඊතා ඉක්මනින් කය තැන්පත් විය. සිරුරේ නොදන්නා තැනක හුස්ම ඉහළ පහළ යන බව දැනුනි. සිතවිලි ශබ්ද ඇතිමුත් සතියට බාධාවක් නැත. ඔබ වහන්සේගේ ධර්මදේශනා වරණ ඇතුළේ විශේෂයෙන්ම පුරා බෙහෙද සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් මෙම අවස්ථාව නීවරණ ධර්ම తాමකාලිකව යටපත් වන අවස්ථාව ලෙස හඳුනා ගතිමි. නමුත් ඊයේ දිනේ සක්මන් භාවනාව කරන විට නැවතත් රාග සිතුවිලි පැමිණෙන්නට පටන් ගති. ඔබ වහන්සේ ඊයේ සවස ධර්මදේශනාවේදී ඉතා සවිස්තරව පැහැදිලි කළ ලෙස මුල් අවස්ථාවේදීම ඒවා යටපත් නොකර මා විසින් ඒවායේ අනුව්‍යංජන බලන්නට උත්සුක වුණ බව දැන් මට හිතෙතේ. ඊයේ සවස ඔබ වහන්සේගේ ධර්මදේශනාවෙන් පසු දැන් මට මේ රාග සිතුවිලි සමග සටන් කරන්නට අවශ්‍ය ආයුධ ලැබුණායයි ආත්ම විශ්වාසයෙන් යුතුව විශ්වාසයෙන් සක්මන් භාවනාවට ගියද කලින් අවස්ථාවටත් වඩා ඊටාම දැඩිව රාග සිතුවිලි පැමිණ පැයක පමණ වූ එම සක්මන් භාවනාව මුලින්ම කඩා කප්පල් කළායයි සිතමි. මට සතිය පවත්වාගත හැකි වූයේ කලින් කඩ ස්ථාන කීපයක පමණි. ඉන්පසු පරයන්ක භාවනාවට ඉඳගත්ද වෙනදා මෙන් ආනාපානයට නොගොස් ඉක්මනින් කය තැම්පත් වුණේ නැත. මට දැන් මෙතන ලෙස මම දැන් මෙතන ලෙස කයට සිතගත් විට නාසිකාග්‍රේ ආශ්වාස ප්‍රශ්වාසයේ වදින ආකාරය දැනුනි. පරයන්කේදී රාගසිතුවිලි මතුනේ නැත. එහෙත් විනාඩි 30ක පමණ කාලයක් බලාගෙන සිටියත් ආනාපානේ නැති වුණේ නැත. සමාවෙන්න තුනී වුණේ නැත. කයේ වේදනාව නිසා පරයන්කේ නැගිටෙමි. ගරුතර ස්වාමින් වහන්සේ මේ හදිසි වෙනස පහදා දෙන මෙන් ගෞරවපූර්වකව ආචනා කරමි. මේක කිසිම හදිසියක් නැහැ. මේ තරංග වැඩ කරන්නේ වරක උඩ යනවා වරක යට යනවා වරක උඩ යනවා වරක යට යනවා එහෙම එහෙම වෙනකොට උඩ යනකොට අපි පාටි දානවා සන්තෝෂ වෙනවා ෂෝක් භාවනා ෂෝක් කියලා උඩ දානවා ඉත දන්නේ නැහැ ඊට දැස්සේ පස්සේ පල්ලෙහාට වැටෙනවා කියන්නේ පල්ලෙහාට වැටිච්චාම ඕම් බනිනවා ඕම් සාප කරනවා අයියෝ ධම්මජීව හැමතොත් කරුවත් ඔච්චරම තමයි ඉතින් දොස් ඒක කරබන එතන නතර කෙරුවොත් ඉතින් පොතක් ලියනවා හොඳට තියෙන වෙලාවලුත් තියෙනවා ඒත් කෙල වෙන වෙලාවකුත් තියෙනවා කියලා කෙලවිල්ලෙන් සෝකාන්තේ පොතමාරයි. තව ටික සබ්බාන කරොත් ආයෙත් හරියන පැත්තට ලියනවා පොතක් ලියුවොත් කියනවා කෙල වුණාට හරියනවා කියලා ආයෙ පොතක් ලියනවා. ඒක බලහින්ට පස්සේ ආයෙ කෙල වෙන දවසට ගියාම කියනවා කොච්චර වුණත් කෙල වෙනවා කියලා. ජාවනිකා යොරන්කම් බැලුවේ නැත්නම් සෝකාන්ත දුක්ඛාන්ත තමයි නාටකය. පොඩ්ඩක් එහාට ගිහම දුකින් ඉවරනේ සැපට සැප ඉවරනේ දුකට මොන මොනවද මේ කතා කරන්න තියෙන්නේ? මොනවද මේකේ නව නවල් කියලා මොකද්ද නව නවල් මොනවද තියෙනව නව කතා කියලා මොකක්ද අලුත් මේකේ ගියෙන් අර හරි ගියක දිගට යයි කිය. ඒක හරියට පළවෙනි බබා හම්බ වෙන රුංගක් අමාරු වෙනවා. දෙවෙනි බබාට එච්චරම අමාරුවක් නෑ ඒත් අමාරුයි. තුන් හතර දිනේ පස් හය දිනේ හම්බුනාට පස්සේ ගාලල්ල. ඒ ගාලල්ල. ප්‍රශ්න තියෙන ඉතින් ඒතරම් ඒ ටික කරගෙන ඉන්න පුළුවන්ද කියන එකයි. ඒ නිසා මේ වගේ කෙනෙක් දිගට භාවනා කරන කියන ආයෙත් දවසක් ඕක අර ආයන්නේ ඉඳලා ආදුනිකයෙක් මට්ටමේ ඉඳලා ආයෙ මම දැන් මෙතන කියලා පටන් ගන්න හුස්මට හිත දාලා අර වේදනාවක් නැත්තම් එනවනේ හුස්මට හිත ගියොත් වේදනාවක් ඉන්නේ නැහැ නේ කියලා ආයෙත් අර පරණ පාඩම ආයෙත් ස්තුති කරගත්තොත් සාර්ථක කරගත්තොත් ආයෙ ටික දවසක් ගියාම රාග හිතුවිලි පේන තෙක් අහලක නැහැ ෂෝක් එකට ඉඳ ගන්නකොටම මානසිකාරේ පිහිටනවා එයා එතකොට හිතනවා දැන් නම් රාග හිතුවිලි කියලා වුණා කියලා මොන්න පිස්සුද ඌ ආපහු එනවා ටික වෙලාවක් ගියාට පස්සේ. පරණ ගම ගෙදරක මේ තම්බි කෙනෙක් ආවලු බඩු පොදියක් ඔසන මේ බඩු මොනවාද පොට්ටනිකාරෝ ඉන්නේ. ඌ එන්නේ හරියට කන්න බලාගෙන. පොට්ටනේ බඩු විකුණනවා කියලා එන්නේ. ගම මහගේ දන්නවා ගම මහගේ කරපු තේන්දේ සූඩියෝ දෙන්නෙක් වතුරේ තෙලේ දාලා බදිනවලු දැන් ගම රාල්ටයි මෙයාටයි. දැන් තම්බි හිටියොත් දෙන්න වෙනවනේ. ඒ නිසා රෝද බැදිච්ච නැති තාලට ඔහේ බැද බැදිනවලු බාන්න නැතිලු. ඒතර ගමරාල නගුල්ලු අහිනවලු වැඩේ ඉවරයි. එනකොට කෑමට ගන්න අදහසක් නම් මුද්දිගටම නගුල්ලිය අහිනවලු. තම්බියා හිටියලු හිටියලු හිටියලු හිටියලු දෙන්න එක්කෙනෙක් ගන්න ඊට පස්සේ මම යන්නම් කිව්වලු. හොඳයි කිව්වලු ගම මහගේ. කමරාල මහත්තයත් හොඳයි කියලා ඉවරලා දැන් තම්බි වැඩපන්ලා ගියාට පස්සේ ගමන ගම මාගේ කිව්වලු බැදපු මාළු නොබැඳපුසේ හොදෙයි මෙමා කළ උපමා කියලා ගමරාල්ට කිව්වලු. ගමරාල් කිව්වලු ඇහැපු නගුල නෑහපුලේ හොඳයි මෙමා කළ උපමා කියලා තම්පි ගෙට කොට උනාලු ගිය ගමනත් නොගිය ආසේ හොඳයි මෙමා කළ උපමා කියලා දැන් මොකද කරන්නේ? සූඩු දෙක තුන දෙක තුන දෙක තුනට කඩලා කණ්ඩ වෙනවනේ. ඔය ගියාට ගිහිල්ලා නැහැ. තම්බි එනවා අය. ගිය ගම වාඩි දැම්මොත් දැන් මේ නාටකම් කරගෙන තම්බි ආපම දැන් දීම බෑනේ කන්න. ඉතින්නිකාම් බරුවට ඔය පළවෙනි බෙල් එක ගහපු ගමන් කෑ ගහන්න එපා. දෙවෙනි බෙල් එකට කෑ ගහන්නත් එපා. තුන්වෙනි බෙල් එකට කෑ ගහන්නත් එපා. එතකොට නාටකම් පටන් ගන්න. අපිට වෙලා තියෙන එක පළවෙනි බෙල් එකේදීම නටන්න පටන් ගන්නවා. බෑ. ඒක ඒක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ නැවත නැවතත් ඒකම කරන්ඩ ඒ චක්‍රෙම කරකිනවා. අන්තිමට කියන්න දෙයක් නැහැ. උඩ යනකොට කිව්වොත් එකක් කියනවා යට යනකොට එකක් කියනවා. ඉතින් ඒලාට තටු නහර පුම්බවගෙන කෑ ගහගෙන මරෙන්න හදනවා අර කියන එක කියා ගන්න බැරුව. තව පොඩ්ඩක් ගියාට පස්සේ ඒක අනිත් පැත්තට යනවා. තා ටිකක් ගියාම ආ උඩට යනවා. එතකොට ඉතින් මොනවද කියන්නේ? ඒක තමයි අනිච්චං කියලා කියන තියෙනවා ඇති වෙනවා නැති ඉතින් මේක පිළිගන්නේ නැතුව හැමදාම කෙලින්ම උඩටයි කියලා හිතනවා ඒ මේක ඇත්තටම කමඨාන් සුද්ධ කිරීම ඒක තමයි අර්ථය. අහලම තේරුම් ගන්න ඕනේ නැත්තම් මම යා හිතාන ඉන්නේ මම කරන දේ පොඩ්ඩක්වත් වැටෙන්න බෑ. අල්ලා ගත්තාන් දිගටම එහෙම එකක් නැහැ. නැවත නැතත් වැටෙන්න යන්න වැටිලා නැගට්ටන එක තමයි මගේ ක්‍රමවේදේ. වැටුණාට පස්සේ නැගිටින්න දැන් තමන්ගේ ක්‍රමයේ වේදන වලටනේ. ඒකෙන් තමයි සහතික කරගන්නේ වැටුණට මම සදාකාලික අත්බාගාතු වෙන්නේ මට නැගිටින්න පුළුවන්. නැග්ගට මම සදාකාලික ඉහළ පෙත්තේ ඉන්න බෑ මම ආයෙ වැටෙනවා. එතකොට නිහතමානී වෙනවා. එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගර්තර ස්වාමින් වහන්සේ මේ මගේ පළමු භාවනා රිට්‍රීට් එකයි. මම පාසලේ අධ්‍යාපනය ලබන කාලයේදී පාසලේදී පොහොය දිනයක භාවනා වැඩසටහනකදී ස්වාමින් වහන්සේ නමක් වරාණැතිලේ කඳුබඩ භාවනා මධ්‍යස්ථානයේ අපහට සක්මන් භාවනාව හා ආනාපාන සතිය පිළිබඳ කමඨාණක් වරණ ඇතුළේ මෙවර ලැබූ පරිදිම ලබා දුනි. මම විභාගවලට පාඩම් කරන කාලයේදී මම මෙතන සිටිනවා යයි සිත ඒකාග්‍ර කරගෙන පාඩම් කටයුතු කිරීමට පවා ඒ පහසුවක් පිය. එමෙන්ම ඒ කාලයේදී මාගේ දෙමව්පියන් රූපවාහිනිය නැරඹීම ආදී බාහිර කටයුතු වලට තාංචි දැමුවා මතකය. එසේ පාඩම් කිරීම නිසා මාහට හොඳින් විභාග සමත් විය හැකි විය. මම දැන් රැකියා කරන කෙනෙක් මේ. නමුත් දැනට මාහට අධ්‍යාපන කටයුතු සඳහා පාඩම් කිරීමට හිත යොදීමට අපහසු බවක් දැනේ. කොන්ෆිඩන්ස් නැති බවක්, කම්මැලි බවක් දැනේ. මෙම භාවනා වැඩසටහනේදීද පළමු දින දෙක තුනදී එක් ක්‍රියාවකට වාඩි වී සිටීමට අපහසු විය. සිත ආනාපාන සතියට යොමු කිරීමේදී වෙනත් සිතවිලි වේගෙන් ඇතුල් වේ. ආනාපාන සතියේ සිත පවත්වා ගැනීමට අපහසු විය. නිදිමත ගතිය වමන ගතිය ආදී දහසකුත් එකක් අපහසුතාවක් විය. නමුත් අද හතරවෙනි දින වන විට මාහට එක් ක්‍රියාවක් වැඩි වේලාවක් සිටීමට හැකි තත්වයක් ඇති වී ඇත. එසේම ආනාපාන සතියට සිත යොමුකොට විනාඩි 5ක් 10ක් හෝ සිටීමට හැකි තත්වයක් ඇත. ශාරීරික අපහසුතාව කලින් තිබුණාට වඩා අඩු වීගෙන යයි. ඒ පිළිබඳව මාහට පහන් සංවේගයක් ඇති විය. මේ සිටනා දින 5 මදි යයි සිටේ. මෙවන් ස්ථානයක භාවනා කිරීමට ලැබීම මා ලැබූ වාසනාවක් කොට සිතමි. මේ සඳහා කමඨහන් ලබා දුන් ඔබ වහන්සේටද මා මෙයට යොමු කළ සියලු දෙනාටද මාගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරමි. මා ආරම්භ කළ මාර්ගය නිවැරදියි සිතමි. ත්‍රිවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේ මා සක්මනට නවකෙක් මේ මගේ දෙවන වැඩමුළුවයි. මුල් මැඩසටහනේ රිට්‍රීට් 63 දී ඇති වූ ගැටළු වලට ඔබ වහන්සේ දුන් අවවාදාත්මක පිළිතුරු උපදෙස් පිළිබඳමින් හැකි සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනටගෙන සක්මන් භාවනාව කළෙමි. වරහන් ඇතුළු නිවසේදී පවා. නමුත් මුලින් ඇති වූ මත් වූ ස්වභාවය වරහන් ඇතුළු නිදිමත ගතිය සත්‍ය ලෙස නිදිමත නැත පරයන්කයේදීත් මේ தત્ත්වය පැවතුණා. එලෙසම පැවතුනි අද මා සත්‍ය ලෙසට නිදී නිදී ඉරියව්වෙන් භාවනා කළෙමි. පෑ දෙකක් පමණ අවදි වී භාවනා වේ යෙදුණු අතර මුලින් කී සියලු தත්වයන් මගහැර ඊට සාර්ථකව භාවනාවේ යෙදීමට හැකිය. අපහට යහමඟ පෙන්වා දෙන ඔබ වහන්සේට නිරෝගී සුව දිගාසිරි වේවා. මෙහෙට වෙනකොට ආයේ නිදිමතාවට තරහ වෙන්න එපා. එච්චරයි කියන්නේ. ඔය ගිය ගමනත් නොගිය ආසේ හොඳයි මෙමා කළ උපමා කියලා අනික බලන්න ඔළුව සාක්කුවේ දාගෙන බුදි. එදාට දින දෙකකින් එදා කාපු කියපු දේවල් නොකිය හිටියනම් කොච්චර හොඳද කියලා හිතේ. ඒක ඇඩ් ඒ ඒ ඇඩ් ඒ ඇඩ් හිටියේ එහෙම තමයි. ලියුමලි වලදී දෝෂයක් නැහැ. නමුත් අනිත් දවසේ නිදාගත්තට තරහ වෙන්න එපා. දිගට ওই දෙක තමයි පැටලෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ, ඊටාම කරුණාවෙන් මේ ප්‍රශ්නේ විසඳා දෙන්න. බොහෝ කලක් විදර්ශනා භාවනාව ප්‍රගුණ කළ යෝගාවචරයෙක් උපාසකයෙකු හෝ යම් මගඵල අවබෝධ කරගත් ඉහි පැවිදි උත්තමයෙකු යම් හේතුවක් නිසා සිහි විසඤ්ඤ unconscious හෝ මද සිහියෙන් subconscious semi conscious සිත මරණයට පත් වුවොත් ඒ සත්වයාගේ ගති නිමිත්ත මරණයේදී එක පුරුදු පුහුණු කළ විදසුන් සිතට පෙරටුව ඒ විද දෙක මගපල අවබෝධ කළායකට ඒ උතුම් චිත්තක්ෂණය අත්දැකීම මරණයේදී එලෙස උපකාර වෙද්ද බුදුරජාන් වහන්සේ යම් සූත්‍ර දේශනාවක මේ ගැන දේශනා කර ඇද්ද සමා වෙන්න ස්වාමින් වහන්සේ රෝගීන් යෝගීන් සමාන රෝගීන් දකින අපට මෙවැනි දේ නිතර හිතෙනවා පහදා දෙන්න ඔබ වහන්සේට දුක්ඛ සත්‍ය අවබෝධ වේවා. නිර්වාණ සරණයි. දැන් නම් දුක නම් ෂෝක් එකට අවබෝධ වෙලා තියෙන්නේ. ඒක නම් කතා කරන දෙයක් නෑ. මේවා අහන කොට සොරි කියලා හිතනවා. <laughs> ඒ තරමට දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා. මේකෙදි කියලා තියෙන්නේ අපි තර්ක මනසෙන් මේ අතාර්කික දෙයක් අල්ලන්න පටන් අරගත්තාම කොහොමඩක්වත් කරන්න බෑ. මේ තර්කයෙන් බලන්න හදනවා මේ අතාර්කික චිත්තක්ෂණය. ඒ අවබෝධය කියන එක මොනම තර්කයකටවත් අහු වෙන්නේ නැහැ. නමුත් ඒකට උපමාවක් මම කියන්නම් ඒක මම හිතනවා හිත අදින එකක් වෙන්න පුළුවන් කියලා. මහානාම රජුරෝ කියලා කියන්නේ බුදුජානනාංශයේගේ ඒ ශාක්‍ය પરම්පරාවේ සුද්ධෝදන රජුරුවන්ගේ පුතෙක් නෙවෙයි සුඛෝදන රජුරුවන්ගේ පුතෙක්. මහානාම රජුරෝ අනුරුද්ධයි. අනුරුද්ධ රාමතුරු පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අනුරුද්ධ මහානාම තමයි රජකම කෙරුවේ. ඉතින් මෙයාත් අනා සකදාගාමී කෙනෙක්. නමුත් හැමදාම රාජ්‍ය මෙහෙවන්න හදනකොට එක එකකට මරණ දඬුවම් දෙන්න වෙනවා. එක එකගේ කන කපන්න වෙනවා. තව කෙනෙකුට රාජ්‍ය සම්මාන දෙන්න වෙනවා. ගම්නියංගම් දෙන්න වෙනවා. ඉතින් මෙයාට කල්පනා වුණා යකෝ මේ රාජ්‍ය මෙහෙවනකොට කීයක් දේවල් වලට අහු වෙනවද දැන් මේ වගේ මිනිස්සෙක් වැරද්දක් දැකලා මරණ දඬුවම දෙමින් ඉන්න වෙලාවක මැරෙනොත් මොකද වෙන්නේ? මොකද කාට හරි මේ මුදෝ වැඩක් කරුවා කියලා සම්මානයක් දෙනකොට මැරුණොත් ඒ මනුස්සයා පිටිමද මනාපෙචීටි මොකද වෙන්නේ කියලා ඉතින් හිතලා හිතලා කියන්නත් බැලන්නේ රාජකාරි වැඩිනේ. දවසක් සරුවචන ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි මේ රාජතන්ත්‍රයේ මෙහෙවන මිනිස්සු බුදුහාමුදුරන්ගේ ණයනේ මේ ගෙවන්නේ දැන් රජ වෙලා. හිටියන සිද්ධාර්ථ කුමාරගේ රජකමනේ. ඉතින් මට මේ වගේ හරියට පෙරලියනවා ඒ වගේ වෙලාවක මරණය සිද්ධ වුණොත් මොකද වෙන්නේ කියලා. දැන් මේ කතා කරන්නේ අනා සකදාගාමී කෙනෙක්. ඒතර බුදුරජාණන්සේ කියනවා හොඳයි මහරජා මම ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නෙට කැමති විදිහට උත්තර දෙන්න. ඒකෙන් තමයි තේරෙන්නේ. බුදුරජාණන්සේ කියනවා ගිතෙල් කලයක් අරගෙන රෙදි කැල්ලක් කරන ගිතෙල් පුරෝලා කලයට කඩපිම්ම බඳිනවා. කඩපිම්ම බඳිනවා කියන එක දන්නවද? මොකද කඩපිම්ම බඳිනවා කියන්නේ? රෙදි කැල්ලක් බඳලා කට බඳිනවා. බඳලා වතුරට දානවා. වතුර දැම්මට පස්සේ බුදුරජාණන්සේ කියනවා තෙල් ගිතෙල් බර ගිතෙල් වතුරට ඇදී සහැල්ලුයිනේ ඒක උඩුකුර තරපම වැඩි නම් කලේ මතුවේ. පාවෙයි. මැටි බර වැඩි නම් පල්ලෙහාට යයි. මේ දෙක සමබර නම් වතුර කොහෙන් හරි කොපාවි පාවිදී. ගිතෙල් බර නිසා උඩට යනවා මැටි බර නිසා පල්ලෙහාට යනවා කොහේ හරි තියෙයි. ඉතින් මේ වතුර කොහේ හරි තියෙන එකට කවුරු හරි කියලා පොල්ලෙන් ගැහුවොත් මොකද වෙන්නේ කියලා. රජුරෙන් අහනවා වතුර තියෙන මැටි කලේ ඇතුලේ ගිතෙල් පොල්ලෙන් ගහන මැටි කලේ බිඳෙන්නේ. මොකද වෙන්නේ? ඒතර කියනවා මා ස්වාමීන් වහන්සේ ඉතින් ගිතෙල් උඩුකුරු තෙරපුණ නිසා ගිතෙල් උඩයයි මැටි කැලි ටික පල්ලෙහාට යයි. මුනාද කියනවා භාවිත මනසත් ගිතෙල් වගේ ඒක උඩට යන්නේ. මේ කය මැටි කැලි වගේ යටට යන්නේ. ඒ නිසා කොයි චිත්තක්ෂණයක මරණය සිද්ධ වුණත් භාවිත කරපු මනස හැල්ලුයි ඒක ආය අපායට යන්නේ. ඒක උඩ තමයි යන්නේ. ඒක නිසා අපි මේ භාවිත මනස ගැන සැකෙන් කටයුතු කරනවා අපිට හිත සැක හිතෙනවා. මේ භාවිතා මනස තියෙන කට්ටියත් අඩ නිින්ද මැරෙනවා. භාවිත මනස තියෙන කට්ටියත් සබ්කොන්ෂස් මැරෙනවා. භාවිත මනස තියෙන කට්ටියත් අවදියෙන් මැරෙනවා. ඒතර මොකද වෙන්නේ කියලා. නමුත් අපි මේ හිතන්න හදන්නේ තර්ක මනසෙන්. චිත්ත හිත වැඩ කරන චිත්ත නියාමයකට. ඒක කාටවත් වග උත්තර බඳින එකක් නෙවෙයි. කිසිම නීතියකට යට එකක් නෙවෙයි චිත්ත නියාමය. බුදුසෙනසික දැකපු නිසා කියනවා මිසක් චිත්ත නියාමයේ බුදුහාමුදුරු කියන දේ අහන්නෙත් නැහැ. එහෙනම් බුදුහාමර රාහුල කුමාරගේ හිතට දෙන්න තිබ්බනේ නිවන. එහෙම බෑ. එනිසා මේ මේ ඉස්සල්ලා මට පේනවා කන බින්දමත් තියෙන අනේ මට සමාවෙන්න අනේ අනුකම්පා කරලා කියන්නේ කියලා කියන්නේ දන්නවා මේ තකතිරු කතාවක් අහන්නේ කියලා. ඇත්තම තමයි. ඒ තකතිරුකම වෙන මොකක් අන්න නිසා නෙමෙයි තර්ක මනසෙන් මේ අතාර්කික දේවල්. එහෙම නැත්නම් මේ විශාල විෂයන් තීන්දුව කරන්න හදනවා තර්ක මනස කියන්නේ ඒ තරම්ම ඔලොමොට්ටල දෙයක්. ඕනම දෙයකට ඇඟිලි ගන්න. කිසිම විලිලැජ්ජාවක් නැති එක. අමනයි, තකතිරුයි. කියන්න වචන නැහැ. ඉතින් අපි එයත් එක්කනේ බුදියගන්නේ. එයත් එක්කයි නැගිටින්නේ, එයාටයි කණ්ඩ දෙන්නේ, එයාටයි නාවන්නේ, කවන්නේ පොවන්නේ. ඉතින් හිතනවා යා මගේ සුබතීතිලා. කාවම දාකවත් නැත්තේමය. තර්ක මනසට කවදාක සුබ සිද්ධිය තේරෙන්නේ නැහැ. ඒකල හැති කරන්නේ මාව දක්වා ಜಾතිය බෝ කරන්න විතරයි. ඒකට තව එක යුතුයකමක් තියෙනවා ආරසාව. ওই දෙක විතර තමයි මේ තර්ක මනසෙන් අපිට කරලා තියෙන දේ. ඉතින් ඒක තියෙන තාක්කල් යන්ත්‍රය වැඩ කරන්නේ බෝ කිරීම සඳහා සහ ආරක්ෂාව පිණිස. ඉතින් මේ ආරක්ෂාවට අහන ප්‍රශ්න. ඒ නිසා මතක තියාගන්න ඊට එහා ගිය මනසක් තියෙනවා. තර්ක එහා ගිය මනසක් ඒක මේ গুপ্ত දෙයක් නෙවෙයි, ගූඪ දෙයක් නෙවෙයි විපස්සනාව යන්න පුළුවන්. ඉතින් ගියාට පස්සේ තියෙන ප්‍රධානම සාන්තිය තමයි මෙහෙම ප්‍රශ්න ඔලුවට එන්නේ නැහැ. වැඩක් නැහැ. දන්නවා මේකට උත්තර දීලා බේරන්න බෑ කියලා. එහෙම නැත්නම් හිතන්නේ මේක ධම්මජීව හාමුදුරුවෝ නම් දන්නේ නැති. දැන් බුදුහාමුදුරුවෝ නම් දන්නේ නැති. අපරාදී බුදුහාමුදුරුවෝ නැහැනේ. දැන් කොහොම හරි කියලා මේ හාමුදුරුවන්ගෙන් අහගන්න ඕන කියලා. මටත් තියෙන ඕගොල්ලෝ ගාව තියෙන අර අමන තක తీරු මරිමෝඩ තර්ක මනස තමයි. හැබැයි අමන බව මන් දන්නේ. ඒක තකතිරු බව මන් දන්නවා. මම තඹේකට සලකන්නේ නැහැ ඔකට. ඒක නිකන් කනේ වහපු කිනිතුල්ලෙක් වගේ මට පේනවා. ගිට ආපු ගැරන්ඩියෙක් වගේ මට පේන්නේ මගේ තර්ක මනස. මොකද කරන්නේ? ඉතින් ඒගොල්ලෝ වට යන්නේ නැහැ කරුණා කරලා පයින්රි ලොන්ට ඉනි මම බඳින්න එපා. භාවනා කරන එක නම් තමන්ගේ අත්දැකීම ගන්න හැම ඕවා හිතන හැම චිත්තක්ෂණයකම වර්තමාන මොහොත පයින්. ක්ෂණ සම්පත්තිය පන්න ගන්න. හැබැයි ඉතින් වෙලා තියෙන්නේ මේකයි. මේක අපරාධයක් නෙවෙයි ප්‍රශ්න අහන එක අපරාධයක් නෙවෙයි මේක යමක් ඉගෙන ගන්න එකක් තියෙනවා. 100%ක්ම සතියේ ඉන්නත් බෑ. ඒ නිසා මේක අඩු කරන්න බෑ. මේක පුරුද්දට එනවා පොහොර දාන්න එපා. වීතික්‍රමණය වෙන්න දෙන්න එපා. මනස ආඩපසේ නෑ ඕන් නෑ ඔක තිබිච්චාම මම සත්‍යමත් වෙනවා කියලා ටික ටික ටික අඩු වෙනකොට ඒ ඒ අසහනේ එන්න පටන් අර ගන්න මේ විසඳන්න බෑ කොහොමඩක්වත් විසඳන්න බෑ මේ ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි භාවනාව වැඩි එන විට හටගන්නා අතුරු ආබාධ වන එක ඉක්මන් තරහා යාම දෙක නොසන්සුන් බව තුන හිස්තැනක් තියෙන්නේ හතර පිළිවෙලට වැඩ කරගෙන යාම කරන්න යාම යන ඒවායින් එක සහ හතර යන්න දෑ මටද ඇත. gedara පරිසරය තුලදී මේවා තරමක් හෝ මගහරවා ගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. මේ සාර්ථක විසඳුමක් නොවෙතත් හෙට සිට නැවත මේ අතුරු ආබාධ පැන්නගෙන නිසාත් තරමක හෝ සහනයක් ලැබීමට උපදෙස් පතමි. තුන්වැන්න ගැනද මතක් කර දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තමන් පිළිබඳව අසහනකාරී බවක් එන්න පටන් ගන්නවා. ඉක්මනට නිවන් දකින්න ඕනේ මම ඊගා රිට්‍රීට් යන්න ඕනේ ඉක්මනට භාවනා කරන්න ඕනේ ඉඳ ගන්න ඕනේ කියලා ඉතින් භාවනා කරන්න කියලා පස්සේ 아무තු උණක් එන්නේ ඒකට අසහනයි කියලා කියනවා. ඉරිටේෂන් කියලා ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ චිකේ මං මෙතෙක් කරපු අපරාධ දෙකින් විතරක් කියවලා තු කියලා හිතෙනවා. Taman පිළිබඳව නිකන් ගැරන්ඩියාවක් දැක්කම වගේ අපිරියාවක් හිතෙනවා. ඒ වගේම කියනවා මේ ඉස්රායින් යක්කු මහා මෝඩයෝනේ. එක එක්කත් මං වගේ භාවනා කරන්නේ නැහැ. මුන් ඔක්කොම වැරදිකාරයෝ. කවුරු රේඩියෝ එක දැම්මත් වැරදි. පත්තරයක් බැලුවත් වැරදි. ටෙලිවිෂන් එක බැලුවත් වැරදි. මුන් මහා පුදුම જાතියක් කියලා අනුන්ගේ වැරදි. ඒ නිසා තුන්වෙනි එක. හතරවෙනි එක හිතනවා මේක ඔක්කොමලා භාවනා කෙරුවොත් නම් මේ ලෝකේ මට්ටම් කරගත්ත පුළුවන් මේ හතරස් කරගන්න පුළුවන් ඔය රවුන් තිබුණාට ඕකරතයි. හරියටම විවස්ථාවට වැඩ කරතයි. සියල්ල පිරිසුදුව තියන්න පුළුවන්. කියලා කවදාකවත් රවුම් කරන්න බැරි මේ ලෝකේ හතරස් කරන්න බැරි මේකේ රවුම් කරන්න හදනවා. අමනකම කිව්වහම භාවනා යෝගාවචරයන් අතර මේ පර්ෆෙක්ෂන් වලට යන්න හදලා වල්ලිගේ නැති එක විතරයි තියෙන්නේ. මේ මේ අම මේ මේ අතාර්කික මේ ලෝකේ සියල්ල හරියට යන්න හිතන්න බෑ. මේ වයින්කොට සතුටු වෙන්නේ මේ තමයි සතිය තියෙන බවට ලකුණ මෙයාට මොකටද උත්තර හොයන්නේ. එකයි මේ මේ හතරයි තියෙනවද මොකද්ද කියලා තියෙනවා මේ. නික අනිතව නැතුව වගේ එකක්. ආනේ ඵලයන් මම යන්න බොරු. හතරම තියෙනවා හතරමයි දියුණුවක්. හතරම සතුටක්. මේ බුදුහාමුදුරුවෝ හින්දාවිලා තියෙන මේ හතරමට තද වෙන ප්‍රශ්නයක් නැහැ. කට්ටියට කියලා තියෙනවා මේ කැතිපොරෝ කිට්ටුවක තියන්න එපා. ඒ වෙනුවට මැටි වලන් ටිකක් ගෙනත් යන තද වෙච්ච ගමන් ගහන්න පුළුවන්. ලාභ මැටි වලන් ගෙනලා බාග පිටි වල වතුර පුරවලා තියන්න. තද වෙච්ච ගමන් ගැහුවා. ඒ කියන්නේ sorry මම දැන් භාවනා කරනවා. මම නම් මගේ ඔක්කොරම කියලා තියෙන්නේ. තද වුණොත් තද වුණා මට කරන්න දෙයක් නැහැ. ඒක මගේ තද විල්ලක් නෙවෙයිනේ. භවනා කරන තද වෙනවා. ඒ මං ගැන දොස් දෙනකොට මට hina යනවා. තෝ කොහොමදත් අමනයා. මදයි අඩු ගානේ මේ මහාන වුණා මදයි. නිස්සාරණවට ආවට මදයි. දැන් අනික් ගෝල්ල පිස්සු කියලා මේ නිස්සාරණව විතර පිස්සු කියන තැන කොහොක්වත් නැහැ. මට නේද ගාලල්ල. මේකට ඇවිල්ලා පිස්සු කෙලින්න හම්බෙන්නේ නැතු ඕගොල්ලන් ගෙවල් වල පිස්සු කෙලුවොත් ඕගොල්ලෝ පිස්සු කන් පිස්සන් කොටු ගෙනිනවනේ. මිහේල පිස්සු කියලා බලලා ඒකට තමයි මේ ලොකු ඉඩමක් තියෙන්නේ. මම අර්ථකථන දෙන්නේ මෙහෙමයි. යම් කිසි කෙනෙක් භාවනා කරලා ගොඩාක් කෙලස් මෙහි දාලා ගියොත් මේක විශාල පිම්බීමක් බවට පත් වෙනවා. තේරෙනවද එහෙම කියනකොට? යම් කිසි කෙනෙකුට තමන්ගේ වැරදි ටික දැකලා ඒ ටික මේ පිම්බි මේක දාලා යන්න යන්න යන්න යන්න මේක පිම්බීමක් බවට ශ්‍රේෂ්ඨ වෙනවා. මම කරන්න දැන මේක විශාල බියුඩමක් හදලා දෙන්න ඕන ඕන කෙනෙක් කෙලස් කෙනලා මේ දාන්න මම කොම්පෝස්ට් හදනවා. පර්ෆෙක්ට් පොරක් හදලා දෙනවා. ඊට පස්සේ මේකේ ඉන්න කට්ටිය විතර විවස්ථා හදන chart අඳින මම මේ විද්‍යාව ඉගෙන ගත්ත එකෙන් මම දන්නවා මේ අකුගේ මොළයේ මොන ධාතුන්වත් සුද්ධ කරන්න බැරි જાතියක්. විද්‍යාව කියනකොට chart හදනකොට විවත්ත හදනකොට මඩ වෙනවා මූණ හොදලා ගොඩ ගන්න බැරි එක. ඉතින් මොකද කරන්නේ? ඉන්න හරියක් ඉන්නේ ඒගොල්ලනේ. හැබැයි හදපල්ලා විවස්ථා. විවත්ත හදන හැම එකම විවස්ථාට කොටු වෙනවා. නීති හදන මිනිස්සු ගැන මේ දිවසියා කියලා තියෙනවා ආලෝකයට පිටපාපුවාම මිනිහෙක් Tamange හෙවණැල්ල පේනවා. ඒ හේවණල්ල තමයි නීතිය කියන්නේ. Taman ආලෝකයට පිටු පාපු ගමන් නීතියක් ඉතින් යටෙනවා. ආලෝකේ දිහාට රිච්චාම නීති නැහැ. මේ මෙතන තියෙනවා අතන ආලෝකේ තියෙනවා මට එතන ගියාම ඉවරයි. පිටු පාපු ගමන් අරක මේක මෙහෙම වෙන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම ඒ Taman කලින් කරපු අමන කන්ටිකනේ ඔය ලියන්නේ. නීතිය කියන්නේ වෙන මොකක්වත් නැහැ. Taman මේ වැරද්ද හොඳටම කරලා තියෙනවා. දැන් මම කෙරුවට කමන්නේ හැබැයි අල්ලපු ගෙදර කට්ටියට කරන්න බැරි නේද නීති දාලා ක්ලෝසස් වැඩිපුර දාලා කියනවා. ඒකෙන් පේනවා මු මෙච්චර තකතිරුවෙක් මෙච්චර නීති කඩපු එකෙක් කියලා. මෙච්චරයි නීතිය කියන්නේ. ඉතින් මේක දිහා බලලා ඇයි hina වෙන්න බැරි? ඇයි hina වෙන්න බැරි? කවුද අපි ගැලවිලා ඉන්නේ? අපි ඔක්කොම ඉන්නේ මේ හතරේනේ. සම්මසේ. ඉතින් අපි හදාගෙන ගිනා අපි නරපණුව අසුචි වලක ඉන්න අසුචි පණුව අපි සුද්ධ භාවයක් ගැන කතා කරන්නේ නැහැ. බුදුහාමුදුර අපිට කියලා තියෙනවා අපි නරා නරාවලක ඉන්න නරපණුව වගේ. ඉතින් මට අරයට වැඩිය උසස් කියලා හෝ පහත් කියලා හොන එක ගැන තියෙන ඔක්කොමලා අපි එකිනෙකාගේ වැරදි අපි හදා බෙදාගමු. කණ්ණාඩියක් වෙමු මිසක්කා ගුරුවරෙක් වෙන්න යන්න එපා. අයියා වෙන්න යන්න එපා. අක්කා වෙන්න යන්නත් එපා. අපි දන්නවට වැඩිය මොන්නම එක එකකවත් අඩුවෙන් දන්න එකෙක්වත් නැහැ. මේ ලෝක අපි දන්න ටික සේරම අනික් කට්ටිය දන්නවා. අපිට අයියා වෙන්න ඕන ගමන් නැහැ. අපි හදන හැම නීතියක්ම අනෙක් මිනිහට තේරෙනවා. එහෙම නැත්නම් කොහොම මේ මිනිහ අනුගමනය කරන්නේ? මම මේක ඉක්මඟල මමයි නීතිය හැදුවේ මමයි ඔබ වැරද්ද දැකේ මමයි ඔබ දඬුවම් කෙරුවේ කිව්වොත් මමයි ඉක්මනට අපායට යන්නේ. ඔයගොල්ලන්ගේ දේවල් කර්මානුරූපව සිදුවේයි. ඇවිල්ලා ඇහුවොත් මෙහෙමද කියලා පුළුවන් විදිහට බෙදලා දෙන්න කියලා. හැබැයි මම සරුවච්ච නෙමෙයි මම දන්නේ මේ ටික මට කරත හැකියි. හැබැයි එන්න මයි ළඟට භාවනා කරන්න ඒ කියන්නේ ඉතින් ඊළඟන කරන පරිපුවක් තමයි. එහෙම එකක් නැහැ. ඒක නිසා මේක එනකොට එක දෙයයි තියෙන්නේ මේකට සතුටු වෙන්න. දැන් විපස්සනා සතිය වැඩ. ඒකයි මට මේ නුරුස්නා ගතිය අවිල්ලා තියෙන්නේ. දැන් පළවෙනියට කසාද බඳපු කෙල්ලෙකුට දරු ගැබක් පිටපුවාම දුල දුක් වෙනවනේ. වමන යනවනේ. අඹුල් ගන්න හිතෙනවනේ. කනගාටු වෙනවනේ. වෛශ්‍යාවක් නම් කනගාටු වෙනවා කුලකාන්තාවක් නම් සතුට වෙනවා හැබැයි පිරිමින්ද කියන්නේ මොකද අපේ අම්මා කියලා තියෙන උඹල බලන උඹල දන්නේ ඒක ගෑනු කතා. ඒකේ භාවනා කරන්න අයගෙන් පිට මේවා කියන්න යන්න එපා. එතකොට ඒක නිකන් අපබ්‍රංශ වෙනවා. එතකොට මේ ඔක්කාරයට වෙනවා. අනිකුල හිතාවි මේ කට්ටියක් ඇතුළේ පිස්සු කෙලිනවා කියලා. අපිට කොහොමද පුළුවන් පිටතන භාවනා නොකරන තැනකට මේ ඉරිටේෂන් එකක් ඇවිල්ලා සතුටු වෙන ක්‍රමයක් කොහොමද අපි කියලා දෙන කාට හරි. Tamange වැරදි දකින්න එක ගැන සතුටු වෙන්න කොහෙද කතාවක් කියලා දෙන්නේ. අනුන්ගේ වැරදි දකින්න ගැන සතුටු වෙන්නේ කොහොමයි? මේ අංග සම්පූර්ණ perfection බලන එක ගැන අපි හිනා වෙන්නේ විපස්සනා කරන අය විතරයි. ඒ නිසා මේවා අපි අතර අපි විනෝදේ පිණිස තියානිනවා මිසක් මේක නැතිකරන්න හදනවයි කියන්නේ සතිය නැතිකරන්න හදනවයි කියලා හිතාගන්න. එච්චරයි. සුද්ධෙන් කියන්නේ තියෙන එච්චරයි. ඒ නිසා මේකට වැරදි තමයි මේක මේ වැරදිත් එක්ක අවදියෙන් ඒ වැරදි වලට අවදියෙන් එච්චර වෙනස තියෙනවා මම ඉතින් මට පේනවා මම වෙනදට වැඩිය නර්වස් කියලා මට පේනවා වෙනදට වැඩිය මම මං ගැන හරි ස්වයං විවේචනයි කියලා මම වැරදි දකින්න අනුන්ගේ වැරදි දකින්නවා කියලා මට පේනවා මම වෙනදට වැඩිය සියල්ල අකුරට සිද්ධ වෙන්න හදන ගතියක් තියෙනවා කියලා හොඳම ලකුණක් සතිය තියෙන බව අපි යනවා ඊගා ප්‍රශ්නෙට එහෙම නම් මමත් ආය නීති හදන්නේ ව්‍යවස්ථා. ඈ? ව්‍යවස්ථා හදන්නේ ආය මාත්. ව්‍යවස්ථා හදන්නේ ආය. බෑ බෑ ව්‍යවස්ථා හදන්න ඕනේ මම කිව්වොත් හදන්න ඕනේ. එච්චරයි. ඔය කාටවත් පැනලා යන්න දෙන්නේ නැහැ. ව්‍යවස්ථා හදපියව හදපියොන්ට බැන බැන මම වැඩ කරනවා. මම මාධිරාජ්‍යවාදී මම මා බලය තවුරු කරන මිනිහෙක්. ඒක මම දන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන්නේ পায় ඔසවනවා, තබනවා ලෙස සිතමිනි. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට වරාණ විනාඩි 15ක් අරමුණ ගෙවි ගොස් කිසිදු සිතිවිල්ලක් සිතට නොයන තත්වයකටපත් වේ. නමුත් කිසිදු මෙහෙයුමකින් තොරවම නොසිතාම සක්මන පෙරලෙසම සිදුවේ. සක්මන් මළුවේ කෙළවරට පැමිණ නැවත හැරීමේදී පවා දැන් හැරෙනවා යන අදහසවත් හිතට නොයයි. මෙසේ පැය භාගයක් පමණ සක්මන් කළ හැක. එසේ සක්මන් කරන විට යම් මොහොතක සිතිවිල්ලක් ඇතිවන බව දැනුණද ඒවා මොනවාදයි පැහැදිලි නැත. හඳුනාගත හැකි වන පරිදි එම සිතුවිලි ප්‍රමුඛ නොවේ. එවිට නැවත පයෝසනවා, තබනවා ලෙස මතක් වේ. මේ පිළිබඳ පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. නෑ මේක ඉතින් අපි සකර්මක වාක්‍යයක් ලියවෙනවා නම් සකර්මක රචනාවක් ලියවෙනවා නම් හරි. මේක අකර්මක මේ මෙතන අකර්මක සකර්මක වාක්‍ය පටලවිලා තියෙනවා. ඉබේ වෙනවා ඒක තමයි කියන්නේ. හැබැයි මම පය භාගයක් සක්මන් කරවයි කියලා මම කෙරුවා කියන එකකුත් කියනවා. මම දන්නේ මම මේ කියන එක අහුවෙනවද කියලා. මම පය භාගයක් සක්මන් කරලා ඊට පස්සේ ඉබේලු සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අකර්මක දේ ප්‍රකාශ කරන්න ගියාම හරි පාළුයි. හරි නීරසයි. ඒ නිසා අපි ඒක සකර්මක කරනවා. පැසිව් වොයිස් එකට දා ගන්නවා, ඇක්ටිව් වොයිස් එකට දා ගන්නවා. පැසිව් වොයිස් එක තර්ඩ් පර්සන් කෙනකින් කියවෙන්නේ. ඒ නිසා මේ දෙක අතර ට්‍රැක් එක මාරු වෙනකොට අපි ළඟ විශාල සැකයක් පහළ වෙලා ඉවරයි. ප්‍රශ්නයක් මතුවලා ඉවරයි. නොගැලපෙන තැනක් තියලා හැබැයි වෙලා තියෙන්නේ මේ එකම දේ සකර්මක කර්මක ભેදයට වැටිලා. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේ හතරයක් කියලා බලන කවදාකවත් පොටපටලවගන්නේ නැහැ. හරියට ලස්සනට ඒ දේ කෙහෙල් ගෙඩියක ඉච්ඡාම් පොත්ත ගලවලා වගේ කියනවා. මම මේ රචනා කරුට කියනවා ප්‍රශ්න කරුට මේක අකර්මකින් අකර්මක භාෂාවෙන් මේක ලියන්න මොකද්ද ප්‍රශ්න කියලා අහන්නේ. මම ඒ gedara වැඩ වලට දෙන්නේ. දැන් නෙවෙයි gedara ගිහිල්ලා ලියන්න මේ රචනය අරගෙන යන්න ඉල්ලගෙන ඒකල මේ අකර්මක භාෂාවෙන් ලියන්න. මම මගේ සක්මණ ඉබේම සිද්ධ වෙනවා මට මෙහෙම මෙහෙම වෙනවා. එච්චරයි. ඊට පස්සේ මොකද්ද ප්‍රශ්නේ ඒක? ඒක මට වෙච්ච දේ නං මට මේක පිළිබඳ අධිකාරී ශක්තියක් නැත්තම් මොක වෙච්චහම මොකෝ. නිකන් හම්බ වෙනකොට නාගේ අං බලන්න යන්න වටිනවා. නිකන් හම්බෙජුණා දිනුනහම මොකෝ නැතුවම මොකෝ. පුදුමාකාර මේ ගහපා දීමක් හුවා දැක්වීමක් පටලවිල්ලක් වෙනවා මේ සකර්මක කර්මක භාෂාවේ ඒකෙදි හොඳම භාවනා ගුරුවරුන්ගේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි sannivedanedi කවදාකවත් පිටපොට යන්නේ හරියටම දන්නවා මෙයා මේ කතා කරන්නේ මම ආරූඪ කරගෙන මේ කතා කරන්නේ මම නැති මේ දෙක යාට තේරෙන්නේ නැහැ මොකද භාවනා හිත පුරුහුණු නැහැ කරගෙන කරගෙන යනකොට මම නැති දේ විතරක් ඉතුරු කරලා මම යා සහිත දේවල් කක්ක කියලා පැත්තකට දානවා. සකර්මක දේ පැත්තකට දාලා මම ඉන්නකොට මට කැස්සක් ආවා මට කිඹිස්සක් ආවා මට චූ ගියා මට කක්ක වුණා ඒ ප්‍රශ්නේ නැහැ. මම මම දන්නවනම් කරන්නේ නැහැ නේ ඔවා. එච්චරයි. මොකද්ද කියන්නේ? ඉතින් ඕක නොකිය ඉන්න කීට වැඩි හොඳයි. ඒතර කතා කරන්න දෙයක් නැහැ. සකර්මක වෙච්චි ගමන් ඒක හුවා දැක්වීමක්. ගහපා දීමක් ඔප්පු කර දැක්වීමක් වෙනවා. නිසා එක බොරුවක් කිව්වොත් බොරු 1000ක් කියන්නවන බොරුව වහන්න. අකර්මක දේ කිසිම බොරුවක් නැහැ. හරිම අවංකයි. හරිම නිහතමානී. මම ඊට මොකද කරන්නේ මට වෙච්ච දේ මෙච්චර. බෑ ඒක හරියටම කියනවා. ඒ නිසා ගෙදර වැඩකට මම දෙනවා මේක. ඉදිරිපත් කරනකොට භාෂාව ප්‍රශ්නේ අකර්මක භාෂාවට දාන්න. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මම උත්සාහ කරනවා තවත් දුරටත් ඒ ප්‍රශ්න කරුත් එක බෙදා හදා ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞණීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ ආදිත්ත පරයාය සූත්‍රය අනුව ජීවිතයේ ඊතා බේජනක తত্ত্বය හා සංසාර බිය දකිමින් සිටීමට වඩා හැකි වෙරදරා ධර්මින් මිදිය යුතුයයි අදිෂ්ඨාන කළෙමි. සංස්කාර ලෝකයේ හෙවත් සිතවිලි ලෝකයෙන් මිදීමට සතිය යොදා ගනිමින් වීර්ය ගතහොත් කළ හැකි යන්න තදින්ම සිතට කාවද්දා ගතිමි. පසුදින මම සිත කය හොඳින් පාලනය කරගනිමින් යන අදහසින් පරයන්කයට වාඩුණෙමි. කන ශබ්දය වචන යන ත්‍රිත්වයේ භයානක බව ධාරණය කරගනිමින් සතිය පෙරටු කරගෙනම වෙනත්ක සිත නොයාදී රැක රැක ගනිමින් භාවනා කළෙමි. ධර්මක කාලයක සිට භාවනාවේ යෙදී ඇති නිසා එසේ පැවැත්වීම අපහසුයක් නොවින. නාසිකාග්‍රයේ සිහිය පවත්වමින් කායේ ක්‍රියාකාරීත්වය සමනය ක්‍රියාකාරීත්වය ශ්වසනයේ බැලීමේ ආශ්වාසය හඳුනා ගැනීමත් ප්‍රශ්වාසය තරමක දුර්වලවත් ටික වේලාවකින් දැනුනි. নিরතුරුවම සතියේ සිටි නිසා වරණ ඇතුළු වෙනදාට වඩා අදිෂ්ඨානයෙන් ප්‍රාණවායුව ක්‍රමෙන් සංසිඳී යාම දැක ගතිමි. කයට නැවත වායුව අවශ්‍ය දෝ කියා එකවරම දිග හුස්මක් පැවතුනද ප්‍රශ්වාසයක් නොවිනි. සිතුවිලි පැන නැගීමට අවකාශ නොදෙන තරමක තරමට සිහිය සහ මම එකතුව සිටන නිසා ශබ්දයක් හැර මනෝ විඥානය තුලින් එන වෙනදා සිතුවිලි වලට වැටක් යොදා තිබිනේ. මෙසේ කයත් සිතත් පාලනය වීමෙන් ඊතා සෑල්ලුවකට හා ප්‍රබෝධයකට පත්වීමයි. භාවනා වාර දෙකක් තුල මට මෙසේ සිසිලසක් ලැබීම සතුටු දනවන්නක්මය. ඔබ වහන්සේට දෙපා නමෙද පින් දෙමි. ඊයේ දේශනා අනුමද තවදුරටත් සක්මන හා පරයන්ක භාවනාව ඊතා හොඳ සත්‍යයකින් කළෙමි. එම දේශනය අනුව සතිය මේ මොහොතේම සිටීමට භාවනාව තුළදී වැඩිම අවධානය වැඩිම අවධානය යොදන යෙදූ නිසා මුල සිටම තදබල කයේ සැහැල්ලුවක් ලැබුණා. එසේ ආශ්වාසය ප්‍රශ්වාසය ගැන වඩාත් හොඳින් සෙව්වෙමි. මුලදී ප්‍රබලව ආශ්වාසය පැන නැගීම දැනුණු අතර ක්‍රමෙන් අඩු ආයුවක් ඇතුළීම විය. ප්‍රශ්වාසයේදී වාතයේ අඩු බවක් සැහැල්ලු බවක් දැනුනි. ඊතා ඉක්මනින් මේ සංසරණය නොදැනී ගියා. එෙහිදී නාසිකාග්‍රයේ සතිය බලමින් සිත එහිම නවත්වා ගතිමි. වෙනදා දුවන සිත පුදුම ලෙස මගේ අනට කීකරුවේම ගැන ප්‍රීතියක් සාකයේ ප්‍රබෝධයකුත් ඇති වුණා. උන් ගමන් වරින් වර දිග ආශ්වාස තුනක් ඇවිත් කයට ඔක්සිජන් O2 මදි කියා ගත්තා. දිග ආශ්වාසයක් වුණත් ප්‍රාශ්වාසයක් නොතේරුණි. සිත ඇතනම් දිනා ගන්න පුළුවන් සංසාරයේ කියලා අදිෂ්ඨාණයෙන් මම දවස පටන් ගත්තා. ඔබ වහන්සේට ඊටාම ඉක්මන් භවයකදීම සොයා යන මේ අමෘතමහා නිර්වාණය සාක්ෂාත් වේවා. ඔබ වහන්සේගේ දේශනාවන් අපට අමත අමෘතයක්. තෙරුවන් සරණයි. එහෙනම් භාවනා සාර්ථක වෙන ක්‍රම හතරක් තියෙනවා. කියර කියනවා මේ ඉද්ධි ඉද්ධිපාද හතරක් කියලා. ඒ කියන්නේ මේ චිත්ත ඉද්ධිපාද මීමාංසා ඉද්ධිපාද ඡන්ද ඡන්ද විරිය චිත්ත මීමාංසා මේ චිත්ත ඉද්ධිපාද ඉදිරිපත් වෙච්චාම වැඩ කරන හැටි චිත්ත ඉද්ධිපාද කියලා කියන අදිෂ්ඨාන ශක්තියක් ගන්නවා ඒකට ඉතින් සෑහෙන අත්දැකීමක් තියෙන්න ඕනේ අදිෂ්ඨාන ශක්තියක් ගන්න මෙහෙම මොක ආවත් මම පුළුවන් තරම් අරමුණේ ඉන්න හදනගේ සමහරුට ඒක හරියනවා සමහර වේක ප්‍රඥාවෙන් කරනවා මීමන්සන බුද්ධියෙන් සමහරු සද්ධාවෙන් කරනවා සමහරු වීර්යයෙන් කරනවා මේක ඔක්කොටම හරියන්නේ නැහැ තමන්ගේ චරිතය හැටියට මේ චිත්ත ඉදිරිපාදේ හරි ගියාම හිත ඇත්තම් පත කුඩාද කියලා අපේ ගමේ පොටේ කතාවක් තියෙනවා මොන වීර්ය කැඩෙන දේ ආවත් මොන සද්ධාව කැඩෙන දේ ආවත් මොන ප්‍රඥාව නැති වුණත් යන මම කරනවා ඉතින් මේක අඟුලිමාල ගාවක් තියෙනවා හිට්ලර් ගාවක් තියෙනවා ප්‍රභාකරන් ගාවක් තියෙනවා රාතන් වංශලා ගාවක් තියෙනවා මේ නරකතර ගියොත් ඒහා සමාන නරක පැත්තකට යනවා මොන જાති කිව්වත් අහන්නේ හොඳ පැත්තට ගියොත් ඒ වගේම කඩාන යනවා. ඉතින් ඒක හැම වෙලාවෙම බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. චිත්තිත්පාදේ ආවට පස්සේ ඡන්දිත්පාදයත් එක්ක මේක පොඩ්ඩක් ගලපලා බලන්න. වීරීත්පාදයත් එක්ක ගලපලා බලන්න. මීමන්සනීත්පාදයට දාලා ගලපලා බලන්න. මොකද හරවල තිබෙ පැත්තට ක්ලච් එක දීපු ගමන් වාහනේ කඩාගෙන යනවා. මේ චිත්තිත්පාද ඉස්සරහට යනකොට ඔය එක එකකින් මට්ටම් යනවා. ප්ලේන් එකක් යනකොට ඕටෝ පයිලට් එකෙන් දාපුවාම කම්පියුටර්ස් හතරකින් බලනවා. අරකේ දෙන තොරතුරු මේකෙන් බලන. මේකෙන් බලලා හතරෙන් පස්සේ තමයි පයිලට් කියන්නේ ෆිල්ටර් කරන්න ඕනේ. කම්පියුටර් හතරකින් ෆිල්ටර් කරනවා. GPS එක සැටලයිට් තුනකින් ෆිල්ටර් කරනවා. ෆිල්ටර් කරලා තමයි ඔරියන්ටේෂන් එක ගන්න. ඒ නිසා එක්කෙනෙක් කියපු දේම බාර ගන්නෑ. ඡන්ද ඡන්ද ඉතිපාදේ කියනවා සද්ධාවෙන් ඕන දෙයක් කරන්න යන්න. චිත්ත ඉතිපාදෙන් අදිෂ්ඨාන ශක්තිය. මීමන්සා ඉතිපාදෙන් විමසුන් නුවණේ. වීර්ය ඉතිපාදෙන් කඩාගෙන යන වීරත්වය. මේ හතරම අන්තිමට යනකොට කුළු ගියේ වාගේ හතරම ඇවිල්ලා එකට එක කුළු මණ්ඩලයට එකතු වෙනවා. පටන් ගන්නකොට සම එක එකන එක එක පැති වලින් යන්නේ. මේක අර වගේ චිත්ත ඉද්ධිපාදයට යන බව මගේ විනිශ්චය හොඳයි. සෑම දිනම මෛත්‍රී සහගත සිතින් මේ ශ්‍රවණය කරත්වා. අභිවන්දනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ වහන්සේ විසින් දේශනා කරන්නට ආරම්භ කළ ආදිත්ත පරයාය සූත්‍රය මගේ ගමන් මඟ එලිපෙහෙලි කොට තැබුවක් වැනිය. එම ධර්ම දේශනෙන් අනාවරණය කළ දහම් පරයායන් සහ උපදේශයන් තුලින් පන්නේර ලබන යෝගාවචරයා තමන්ගේ හිමිදිරි උදාසන සක්මන් භාවනාවේදීලත් අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරයි. දකුණු පාදයෙන් ආරම්භ කරන සක්මනේදී යෝගාවචරයාගේ දකුණු පාදයේ විලුඹ ප්‍රථමයෙන් පොළවේ හැපි චරස්සන ශබ්දයෙන් යටිපතුල් අනතුරුව එකී ස්පර්ශයේ පාදයේ ඇඟිලි දක්වාත් ගලාගෙන යාමත් සමගම ශරීරයේ සම්පූර්ණ බර දකුණු පාදයේ මාපට ඇඟිල්ලට පැටවෙන බව අත්දකි. ඒ සැනින්ම වම් පාදයේ පොළොවෙන් ඉල්පී ඉදිරියට ඇදී ගොස් දකුණු පාදයේ සිදු වූ ක්‍රියාවලියට සමානව පොළොව ස්පර්ශ කරන බවත් ශරීරයේ බර පාදයෙන් පාදයට මාරු කර ගන්නා බවත් යෝගාවචරය අත්දකි. පාපැදියක පැඩලේ පාදයෙන් පාදයට මාරු වෙමින් ඉහළ පහළ කරකැවෙමින් යන්නක් මෙන් යෝගාවචරය අත්දකි. එපමණක්ද නොව එක් පසකට දිවෙන සක්මන එක් සති ධාරාවක් ලෙස ගන්නා යෝගාවචරයා අනෙක් පසට දිවෙන සක්මන තවත් සති ධාරාවක් ලෙස අත්දකින අතර මෙම සති ධාරාවන් දෙක අතර සම්බන්ධය නැතහොත් ඉරියාපත සංදී හෙවත් නැවතීම හැරීම සහ නැවතීම ආදී අනු අනුපිළිවෙන් සති සම්පජාණයෙන් පෝෂණය කර ගනිමින් සක්මන් කරයි. එසේම සක්මන් කරන යෝගාවචරයා දෙපයේ කම්පන චංචල සහ ඒවායේ නිමිති අනුයන්ජන මෙසේ අත්දකි. මද වේගයකින් ආරම්භ වී ටික වේලාවක් සක්මන් කරන යෝගාවචරයාට පාදවල චලනය හොඳින් දැනෙන්නට ගන්නා අතර පාද දෙකේ මාපට ඇඟිලිවල ස්පර්ශ වීමේදී එය සහ එසවීමේදී සියුම් වේදනාවක් දැනෙන්නට ගනී. එම වේදනාව තියුණු ආයුධකින් ඉරි අඳින්නාක් මෙන් දැනෙන අතර ඒ වම් මාපට ඇඟිල්ලේ බෙහෙවින් දැනේ. දකුණු පාදයේ මාපට ඇඟිල්ලට එවන් වේදනාවක් නොදැනුණද දකුණු පාදයේ මාපට ඇඟිල්ලටද සියුම් වේදනාවක් දැනේ. මේ මනෝ විකාරයක් නොව සත්‍ය සිද්ධියක් බව හැඟී ගියේ වම් මාපට ඇඟිල්ලේ සටහන් වී ඇති සියුම් ඉරිබඳු සටහන් දකින විටයි. මේ හොඳින් අත්විඳින්මින් සක්මන් කරන යෝගාවචරයාගේ සක්මන් වේගය වඩාත් අඩු වී ඇත. බොහෝ දිනෙක සක්මන් සක්මනක් ඒකාකාරී සම එකක් යයි තීරණය කළද යෝගාවචරයා සක්මනේ කොටස් තුනක් අධ්‍යක්වි. කොටසක් වැලි අඩු ගතිය නිසා වරක පොළවේ තද ගතියත් වැලි අධික බව නිසා පහේ තද ගතියත් අත්දකි. එසේම පයත් වැල්ලත් සම මට්ටමක පවතින තැන්වල පාදවලත් පොළවේ තද ගතියත් සමානව අත්දකී. එසේම වැලි අඩු කොටසේත් වැලි සමාන කොටසේත් සක්මන් කරන යෝගාවචරයාට සක්මන පාවෙන්නාක් මෙන් සිදුවන අතර වැලි අධික කොටසේදී පාදවල ආයාස කර තත්වයක් අත්දකී. එහිදී තුනටිය සිට ධනේශ දක්වා සියුම් වේදනාවක් පැතිරෙන බව අත්විඳින යෝගාවචරයා එකී වේදනාව දෙස වැඩි අවධානයක් යොමු කිරීමේදී ධාතු ස්වභාවයන්ගේ නානත්වයක් අත්විඳී. යෝගාවචරයා පාදයේ ආයාස කර භාවය අත්විඳිනවත් සමගම ශරීරයේ අවයව චලනය කිරීම සඳහා උපකාර වන අංගමංගානුසාරී වායුවේ වෙනස්කම් අත්විඳී. ආයාශකින් යුතුව පාද එසවීමේදීත් ඉදිරියට ගෙන යාමේදීත් තැබීමේදීත් එකී වායුව සැපීමේ අඩු වැඩි බවේ බලපෑම් පාදවලට දැනෙන බව අත්විඳින වේදනාවේ ප්‍රමාණයෙන් දැනගනී. පාදවලට සිත තබාගෙන භාවනා කරන නිසා ශාරීරියේ ඉහළ කොටසේ කිසිවක් යෝගාවචරය ආත් නොවිඳින නිසා සිතට ගන්නා අරමුණු විශාල ප්‍රමාණයක් ගෙවන් කර ඇති බව වටහා ගනී. වරාන් ඇතුලේ ධර්මදේශනාවෙන් අවබෝධ කරගත් ධර්මතාවලට අනුව මේ යෝගාවචරයට අතිශය ප්‍රයජනක ව්‍යායාමයක් සහ විශ්‍රාමයක් ලබා දෙන්නක් බව අවධාරණයෙන් කියා සිටී. ইহත කරුණු කාරණා හේතුපාදක කර ගනිමින් යෝගාවචරයා ඔබ වහන්සේගෙන් ඊටමත් ශාසනාලයෙන් යුතුව ඉදලා සිටින්නේ පාත් සඳහන් ප්‍රශ්න වලට අනුග්‍රහ කරන ලෙසයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ යෝගාවචරයාට සක්මනේදී යම් යම් අවස්ථාවල සතියේ දුර්වලකම නිසා සිතේ විසිරියාම පවතින විටක එකී අරමුණු චිත්තජ චිත්ත භූ සාචිත්ත සමුට්ඨාන යනාදී ධර්මතා ලෙස බුද්ධ භාෂිතය තුළ පෙන්වා ඇති බැවින් ඒ අනුව සිහිකර මේ සිතේ උපන් සිත නිසාම හටගත් සාසිතින් ඔසවා තබන නාම ධර්මයන් යයි මෙනෙහි කරමින් අරමුණු වරාණ ඇතුලේ ත්‍රිවිධාකාර වූ සංස්කාරයන් තදංග වශයෙන් යටපත් යටපත් කිරීම ප්‍රමාණවත්ද ප්‍රමාණවත් නොවන්නේ නම් ගතියුත් ඉදිරි පියවර කුමක්ද මාල අධ්‍යක්ීම් ප්‍රමාණවත්ද කරුණාවෙන් පෙරදරිව අනුග්‍රහ කරන සේක්වා මේකදි කියන්නේ ඒ කියන්නේ සක්මන් කරනකොට එන හිතවිලි පිළිබඳ නිමිති අරගෙන අනුව්‍යංජන ගත්තොත් වගේ පටලවිලි වෙනවා ඒව පිළිවෙත මොන්නම දෙයක්වත් කරන්න යන්න එපා. හොයන්න යන්නත් එපා. හොයන්න යන්න යන්න යන්න යන්න ඍජු පාය පොළවේ වදිනකොට තියෙන අත්දැකීමෙන් ඈත් වෙනවා. මේ ලස්සනට ගිය ගමන චින්තාමයට දාගෙන දිගට ගෙනියනවා. මේ හිතවිලි සංස්කාර වඩන්න ඕනද නැද්ද? ඇත්තටම අපිට හරියට අයිතිවාසිකම් තියෙනවා. අපිට අයිතිවාසිකම් නැහැ. ඒව පිළිබඳ හොයන්න යන්න යන්න වෙන්නේ මොකද්ද? අර ස්පර්ශේ. පාය පවත්තන එක නැති වෙනවා. එහෙම නැත්නම් සත්‍ය ප්‍රත්‍යක්ෂය අයින් කරලා චින්තාමය ඥාන ඉබේම ඉස්සරහට ඇවිල්ලා. මේ සයුවා එන්නේ සියලු කාර්ය සාධක මිත්‍රාමාත්‍යවරෙක් වගේ. බොහොම උත්කෘෂ්ට වෙනවා. ඇවිල්ලා කරන්නේ හිමීට සතිය කඩලා දාන. අර අරමුණේ තියෙන සතිය කඩලා දාලා ගොඩාක් දේවල් දිගේ යනවා. ඒ නිසා මහායාන බුද්ධකමේ සඳහන් කරලා තියෙනවා හොරෙක් තම පුතා කියලා වර්ධ තේරුම් අරගත්තොත් මිනිස්සේ කියාට කොච්චර හානි වෙනවද? හොරෙක් තමාගේ පුතා කියලා වරදොල තීරුම් ගත්ත මිනිසෙකුට කොච්චරක් ඒ මිනිසයාට නිවාසික පහසුකම් දීමෙන් අමාරු වෙටනවද ඊට වැඩි අමාරුක වෙටනවා යෝගාවචරයා චින්තාමේ ඥාන වලට ප්‍රත්‍යක්ෂයට වැඩි සලකන්න ගියා ඒක ඇබ්බැහියක් ඒක හරි අමාරුයි අල්ලන්න අමාරුයි හැබැයි වුණාට පස්සේ තේරෙනවා අපි මේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ ප්‍රත්‍යක්ෂයේ තියෙද්දි චින්තාමේ ඥාන වලට යනවා ඒ බුදුන් පඬිස්සවාසි කියලා තියෙනවා චින්තාමේ ඥාන තිබුණාට හැම වෙලාවෙම වර්ධියට හිටින්නේ හැම වෙලාවෙම නරකයට හිටින්නේ තමන් දන්නවනම් චින්තාමේ ඥාන ඔලමුලයි සිත් පැහැර ගන්න සුළුයි ප්‍රත්‍යක්ෂයේ තලාවබන සුළුයි චින්තාමේ ඥාන එනකොටම ටොක්කක් යනොත් උඹේ තන හිටපන් පැහෙන්න එපයි කියලා දවස් දෙක අනිනකොට නතර වෙනවා මට ওই තට්ටේ අහුවෙනවා නම් මං අනිනෝ ටොක්කක් මම මං කියා ගන්නවා තමන් මැනගන්නයි කියලා ඉතිරි කොටසේ තියෙනවා යෝගාවචරය ආනාපානය හෝ පිම්බීම හැකිලිම සම්පූර්ණම පසකලා මම දැන් මෙතන සංකල්පයේ වර්ධනය කර ගැනීමේ උත්සාහයක යෙදෙකි. යෙදෙයි. එයින් බොහෝ ප්‍රතිඵල ලබන යෝගාවචරය දැන් දැන් අතරින් පතර මතුවන මනෝ සංචේතනාවන් ඊටමත් පහසෙන් බැහැර කර ගැනීමට හැකියාවක් ලබා ඇත. ඒ සඳහා පෙර දිනවල සිදු කළ ධර්මදේශනා මහත් වූ රුකුලක් කර ගන්නට යෝගාවචරය අමතක කර නැවත. පරයන්කයක අත්දැකීම් ලබන්නට යෝගාවචරය ඉක්මන් නොවන නිසා යෝගාවචරය ඔබ වහන්සේගෙන් විමසා සිටින්නේ සක්මනේහි ප්‍රබලත්වයේ නිසාම වැඩි කාලයක් පරයන්කෙහි හොඳින් පටලවන යෝගාවචරයා වරණ ඇතුළේ පෑ දෙකක් පමණ මම දැන් මෙතන සංකල්පය හරහා කයෙහි පවතින සංසිද්ධීන් දෙස බලා සිටීම සාර්ථක ක්‍රමවේදයක්ද සිතට අරමුණු ලැබුණහොත් ඒවා සක්මනේදී කලාක් මෙන් යටපත් කිරීම පමණක් සෑහෙයිද යෝගාවචරය හුදෙක් බලාපොරොත්තු වන්නේ පරයන්කේ පట్టල කරගෙන සතිය වඩාගෙන ප්‍රකට වීම අනුව ආනාපානයට හෝ පිම්බීම හැකිලිම කෙරේ අවධානය යොමු කරන නිසා ඒට අනුග්‍රහ කරමින් උපදේශයක් ලබා දෙන සේක්වා. මෙම සටහන බෝධිනාට නිර්වාණ බෝධියේ පිණිසුම් පවතිවා. වහන්සේගේ අති උදාර වූ ශාසනමාම කටයුතු තව තවත් උසස් සම්දමින් කිරීමට අවශ්‍ය කායික මානසික නිරෝගී භාවය සැලසේවා. මෙම උතුම් ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අමෘත මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසල් හේතු උපනිශ්‍ර වේවා. තමන් වර්තමානයේට මුණ දුන්නට පස්සේ මේ දේ වෙනවා මේ දේ වෙන්නේ නැහැ කියලා මොනම සීමාවක්වත් නැහැ. ඉතින් මේකට සැකනම් විතරක් අරමුණක් අල්ලන්න සැක නැතුව කාය ජීවිත নিরপেক্ষව යන්න පුළුවන් නම් වර්තමාන මොහොතමයි නිවන කියන්නේ. වෙන මොකක්වත් නැහැ. මේක සැක කරන කන් තමයි ආනාපානේ බලන්නද පිම්බි මැකිලින් බලන්නද වම දකුණ බලන්නද දකුණෙන් පටන් ගන්නද ඔක්කොම ඉන්නේ සැකේට ඉඳගත්තර පස්සේ තමන්න තේරෙන මම දැන් මෙතන කියලා ඕක තමයි නිවන කියන්නේ ඉතින් මෙච්චර ලාභෙට කංකුන් වගේ හම්බ වෙයි කියලා කවුද හිතන්නේ නෑ නෑ මේකට සත්ත්ව วิ සුද්ධිය හරහා යන්න ඕනේ නැද්ද මේ කරා තුවටක ප්‍රතිපදාව පරවන්න ඕනේ නැද්ද නාලක ප්‍රතිපදාව පුරන්න ඕනේ නැද්ද කියලා ඉතින් අර අරක වටේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්න අය කවදද එන්නේ ඉතින් කරකෝ මොකක්වත් නිසා නෙවෙයි සැකේ නිසා සැකේ දීනවනම් යාට උත්තර දෙන්න ඕනේ සාධාරණීකරණ කරන්න පුළුවන් ආ හරි සැකේනේ අයන ආනපාන දාලා බලන්න සැකයක් නැත්තම් මොන්නම අරමුණක්වත් ඕනේ මොනම නිමිත්තක්වත් ඕනේ ඒකයි උග්ගටි තඤ්ඤු විපංචි තඤ්ඤු තියෙන ඇයට කිව්වොත් මේ එළඹ සිටින දේවිතක් බලපං කියලා. යට නිමිති ඕනෙත් නෑ, ඉඳගෙන ඉන්න ඕනෙත් නෑ, ඉක්මන් කරන්න ඕනෙත් නෑ. එළඹ සිද්දේ බලන්න ආයෙව. ඉරියව්වක් ඕනේ නෑනේ. ඒත් ඒ තරම්ම හිත දියුන් නැති නිසා කියන සීල් ගන්න, සුදු අඳින්න, භාවනා මධ්‍යස්ථානට යන්න, බද්ධ පරියන්කේ ගහන්න. හා දැන් ආනපාන කරන්න. ඉතින් යාට තියෙන වැඩ ගොඩාක්. හැබැයි එහෙම කෙරුවත් කොහොමඩක්වත් තියෙන්නේ මම දැන් මෙතන තමයි. ඉතින් ඒකේ කවදා හරි විශ්වාසය ආවනම් තේරෙනවා manussාත්ම භාවය වටිනවා. නමුත් සැකයන එක වළක්වන්න මේ ලෝකේ මොනම ක්‍රමයක්වත් නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රධානම දේ මේකට හේතුව මේ මේ සැකය ප්‍රඥාව කියලා හිත වංචනා කරනවා. ඔබේ පක්ක සම්තිරණ වචේන විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්මයක් තියෙනවා. මේ සැකය හරහා එන ගවේෂණය මීමන්සන බුද්ධිය කියලා හිතනවා. විචාර බුද්ධිය කියලා හිතන. හැබැයි Taman දන්නේ Taman දෙකට දෙතෑවර වෙලා මේ ලස්සනට හම්බෙච්ච දේ මේ අනාකූල ප්‍රවාහය සැකේ නිසා ආකූල කරනවා. ඉතින් ඒව තමයි කර්ම ගෙවෙන ක්‍රම. ඒව තමයි අපේ තියෙන අපේ පැරණ පුරුදු අතහැරෙන හැටි. රුචි අරුචිකම් අතහැරෙන හැටි. ඒකට ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒක හිතලම කරන්න බෑ. නමුත් මේ අතරමැද බලන්න මම මේ සැකයකටද පෝර සැකයක් ප්‍රඥාවක් කියලා හිතනවාද නැත්නම් හොරෙක් පුතෙක් කියලා පැටලව ගන්නද හොරෙක් පුතෙක් කියලා පැටලුවාට පස්සේ අනේ මේ මනුස්සයා මට පුතෙක් විදියට සැලකුවා කියලා හොරාගෙන් අනුකම්පාවක් එයි කියලා හිතනවා කවදාවත් නැහැ ඒ නිසා අපි මේ විඳවන්නේ වෙන මොකක්වත් නිසා නෙමේ බුදුහාමරක පිළිබඳ සැකයක් තියෙනවා ධර්මයේ පිළිබඳ සැකයක් තියෙනවා සංඝයා පිළිබඳ සැකයක් තියෙනවා තමන්ගේ සීල පිළිබඳ සැකයක් තියෙනවා නැත්නම් බුද්ධ ආලම්බන ප්‍රීතිය සද්ධාව නැහැ ධර්ම පිළිබඳ සද්ධාව නැහැ සංඝයා පිළිබඳ සද්ධාව නැහැ සැකේ පිළිබඳ සද්ධාව නැහැ කොයි වෙලාවක හරි බුද්ධ ධම්ම සංඝ කිවිශේෂා සීලයේ පිළිබඳ අවෙක්කප්පසාදේ පහනකොට සෝවාන් ඒතකන් තමයි මේ ඔක්කොම දැඟලින්නේ ඒ වුණාට ඒක ගැන අපි සාදර වෙන්න ඕනේ. මේක ආධ්‍යාත්ම, මේක ආගම, මේක තමයි අපි කරගෙන යන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ විචිකිච්ඡාවට සැකයට ප්‍රඥාව උටුන දාගන්න දෙන්න එපා. එතකොට හොරෙකුට පුතා කියලා සැලකපු දෝෂ වෙනවා. කවුරුත් නෙමෙයි කරන්නේ. හොරාට කිසිසේත්ම දෝෂයක් නැහැ. එයා පුතා විදිහට වටවාගෙන උණු වතුරෙන් ඇල්ල වතුරෙන් සැලකපු ගෙහිමියාටයි දෝෂයක්. අපිට වින කරන කිසි කෙනෙක් නැහැ. අර පටලවලා තේරුම් ගන්න. හැබැයි මෙහෙම සාකච්ඡා කරනකොට ඒ බොරුවට ඉන්න බෑ. සැකේට ඉන්න බෑ. මොකද අපි ඔක්කොම හෙලි කරනවානේ. මේ ධර්ම සාකච්ඡාවෙන් කෙරෙන්නේ මේකමයි. කමඨාන් සුද්ධ කරනකොට කෙරෙන්නේ මේකමයි. හරි පාරේ යද්දිත් ඒකම සැක කරන එක ඒ තරම්ම තුබ්බහි දඩක් තමයි කෙලස් කියන්නේ. කොච්චර පිරිසුදු තැනක හරි වැඩේ කෙරුවත් කෙලෙසට පුළුවන් සැකයක් මතු කරලා දෙන්න. ඒක දැන් කෙලසෙනවා කියන්නේ ඔකට තමයි. ඒ සැකේ ගණන් ගන්න නැතු කමන්න කොහොමද කවන්න. මම යනවනේ කියලා ගිය ගමන් සැක එහෙන් ඔලුව උස්සනවා මෙහෙන් ඔලුව උස්සනවා හැඩ වැඩ දානවා নানা ප්‍රකාර දේවල් කරනවා. අම්බ උඹට ඕන දෙයක් කරපන් මම මේක කරගෙන යනවා කියලා එන්න ඇයෙන කාලයක් යනවා. ඒක කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා සැක සංකා ඉක්මන විසුද්ධියක් වෙනක ඉස්තිර ගන්න නෙවෙයි. ඒක ලක්ෂ කෝටි වාරයක් වෙනකොට තේිනවා අපි මෙච්චර කල් හම්බු වෙච්ච මේ සෑම දෙයක්ම සැකෙන් බැලුවා. එතකොට එයාට බුද්ධියක් නැහැ. විශ්වාසය ආපු දවසේ මේ සේරම නෑයෝ වගේ Taman ගත්ත හැම ප්‍රයත්නයක්ම නිවන පිණිසයි. වැරදෙන හැම දෙයකම ධර්මයයි එන්නේ කියලා සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා හරි පැතර වැඩනවා. ඒ නිසා අවසානයේ ලියලා තියෙන විදිහට සීරු දෙනාට මේක ධර්මාවෝධි පිණිස වේවා කියලා පීගා ප්‍රශ්නට යනවා. අපෙන් දෙතන දැන් මාව අල්ලලා දුන්නා ඊට පයින්නවා කියලා. සත්‍යයට ඔව් ඉතින් අතන එතන මගේ මේ සැකයට වැඩිය මට තියෙන්නේ ඔය දැන් අහුවෙලා ඔය ඔය නෑ එළියට එන්නේ මම කිව්වේ තට්ටේට ටොකක් අයින්න ඕනේ දැන් තට්ටේකට තද වෙලා ඒකට ඒක කාටද තට්ටේ නැත්තේ ආනාපානේ කොණ්ඩේ තිබ්බත් තට්ටේ තියෙනවා කොණ්ඩේ නැතුණා දැන් තට්ටයට තට්ටේ හැබැයි ආනාපානය හෝ පිම්බීම හැකිලෙකට ගියපුවාම මම පොඩ්ඩක් එතන අර පච වුණා කියන තැන නෑ මොකද ඒක අල්ලන්න බෑ මට ඊට ඒක තමයි සැකේ කියන්නේ මෙච්චර ලස්සන මම දැන් මෙතන ඉඳද්දී තාම මොනවටද මේ අර ලස්සන බෙරයක් තීදුවකට මැනික් කොබ්බන්න යන්නේ මොකද්ද දසරතර ජිරුව මැනික් කොබ්බු ගාම් බෙරේ බුබ්බු කර අර මෙච්චර ලස්සන තිබුණ බෙරේ මොකද මැනික් කොබ්බන්නේ බොහලාට ශරීරයෙන් මගේ දණිස්තකට ලැබෙන ලොකු වේදනාවක් ඒක නිසා පපුවේ වේදනාවක් වෙනවා ඒක මගේ පෙර ඉඳලා තියෙන දෙයක් ඒක මේ මගේ කර්මයටද මන් දන්නේ නැහැ මේක තිබුණයි කියලා වේදනාව තිබුණයි කියලා මම දැන් මෙතන කියනකට ආඩම්බරයක් හරි අව탁සිරුවක් වෙන්නේ නැහැ නැහැ නැහැ ඒක හොඳටම පේනවා මැරෙන්නලා කියලා ඒකෙම අනුයන්චන දක්මින් ඉන්නවා අනිත් එක ප්‍රශ්නේ තියෙන හැමදේම මේ අර ඒ වේදනාව මට ලොකු ආශිර්වාදයක් වෙනවා මොකද සතිය ඔබ වහන්සේ මිට කලින් දේශනා කළා වගේ සතිය බොහෝ වෙලාවට මේ කාය තුළ පිටනවා මේ පිට යන්නේ නැතුව මොකද මේ වේදනාව තුළ ඒ අත්විඳීම ලැබෙන නිසා ඉතින් ඒ නිසාම අනිත් එක වීරිය කරමින් ධෛර්යය අරගෙන මේ තව විනාඩි 5ක් හෝ වැඩියෙන් ඉන්න තම උත්සාහ කරන්නේ වේදනාවම අත්විඳින්න එකේ අඩුපාඩුවක් වුණාද? අඩුපාඩු කියන්නේ ගෝසකයට ඊට වැඩි වෙලා දෙන්න බෑ උසාවිය පවත්තන්න ඕනේ. සමාවෙන්න ගෞණීය ස්වාමින් වහන්සේ භාවනාවේදී මා දෙසම බලාගෙන සිටියේදී එක් අවස්ථාවක සිට ඇඟේ විශාල තදගතියක් දහඩේ දැමීමක් රත් වීමක් ආදී සිදුවීමින් පැවතියා. මේ තදගතිය ඇති නැතිවීමින් පවතිද්දී එක් අවස්ථාවක තදගතියත් වේදනාවත් ඊතා තදින් නැති වී නෙත තෙත ඇඳුමක් පිරිකනවා වගේ මගේ ඇඟ මිරිකෙන්න ගත්තා. මා ඉවසාගෙන බලා සිටිද්දී ක්‍රමයෙන් අඩු ගතියක් දැනුණා. එක් එක් අවස්ථාවල ටික ටික තද ගති වේදනාවල් පැවතියා. මා දිගටම මේ මේ දෙස බලාගෙන භාවනා සමාගෙන මා දෙස බලාගෙන භාවනා කරගෙන යද්දී මගේ රූපය එක්වරම මගේ සිතට අහුවෙන්නේ නැතුව ගියා. රූපේ නැහැ සෑහලෝකුත් හිස් බවකුත් පමණයි මට පේනෙන්නේ. හිස් දිහා බලද්දී නිදිමත් ගතියකුත් ඇති වෙනවා. නමුත් මා ඉන්න බව දැනෙනවා. ඇඳුම් වලට තද තැන් ඇඟේ බව හැඟෙනවා. ස්වාමින් වහන්සේ මම ඉදිරියටත් ඒ අන්දමින්ම බලා සිටීමද කළ යුත්තේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුවත් වේවා. මේක ඇත්තටම ප්‍රශ්නේ විග්‍රහ කරන්න තියෙන නිත්‍ය සංඥාව සහ අනිත්‍ය සංඥාව අතර ප්‍රශ්නයක්. නිත්‍ය සංඥා කියන්නේ මම එක්ක ඉන්නවා මේක මම මේක මගේ නෙවෙයි මේක තදවීමක් උණුසුමක් කියලා දේවල් වලට පටබැඳි නම් දෙන්න පුළුවන් ලේබල් ගහන්න පුළුවන් සංඥා කරන්න පුළුවන්. ඉඳපුවන් සීරම හැඳි ගෑවිලා යනවා ඉන්නවා හැබැයි සීමාවක් නැහැ. මම නෑ මම නෙවෙයි නෑ උණුසුම් සිසිල් ගතින ඔක්කොම නිකන් එක කැඳ ඇලියට ගොජේ ඉන්න පටන් ගන්නවා. ඉතින් අර සංඥාව දුර්වල වෙච්ච ගමන් යෝගාවචරයට සතිය කැඩිලා කියලා හිතෙනවා. සමාධිය කැඩිලා කියලා හිතෙනවා. හැබැයි ඒක තමයි ඇත්තටම විපස්සනා. ආය සංඥාවල් අරගෙන යොල්ලා සතිය තියෙනවා සමාධිය තියෙනවා කිව්වට ආය බබා මොන්ටිසෝරි පන්තියට ගිහිල්ලා තියෙනවා. දැන් ආය පස්සට ගිහිල්ලා තියෙනවා. මේ දෙක අතර සංඥාව සහ සංඥා නැති දෙක අතර මේක හරියට බැඩ්මින්ටන් ගහනකොට ෂටල් කොක් එක වගේ එහාට මෙහාට පයින්න. ඉතින් මේක උඟාවක් අවශ්‍යයි. හිත පුරුදු කරගන්න මේ නිත්‍ය සුඛ සුභසනක ඉඳලා මේක අනිත්‍යං දුක්ඛං අනත්තං කියන දන්න මාරු වෙන්න මේ ලක්ෂ වාරයක් වෙන්නේ. ඉතින් මේකෙදි මම මොකද්ද කරන්න ඕන කියලා මට කරන්න අවස්ථාවක් නැහැ. මට දෙන්නේ නැහැ chance එකක්. මේක ඔහෙ යනවා. මම මොකද්ද කරන්න ඕන කියලා අහන්න අයිතියක් නැහැ යෝගාවචරය. භාවනා කරනකොට වෙන දේ. මේක දිගට පවත්වන්න මේ <coughs> නාඩගමට යන්න අරින්න. එහා පැත්තට ගියාම සතිය කරනවා සමාධිය කරනවා කියලා විනිශ්චය කරෙන්නත් එපා. මෙහා පැත්තට ඇවිල්ලා මට දැන් හුදුට අරමුණු පේනවා මගේ දැන් ෂෝක් එකට සති සමාධිය තියෙනවා කියලා සතුරු වෙන්නත් එපා. මේවා දෙකම එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন බව. මේක තියෙනවා මේක වෙනවා මේක තියෙනවා මේක වෙනවා මට තියෙන්නේ දෙපැත්ත පිළිබඳව සාධාරණව සලකා බලා විනිශ්චය දෙන මධ්‍යස්ථ විනිශ්චයකාරයෙක් වගේ දෙකටම සමහිත දාන. නිත්‍ය සංඥාව ආවත් අනිත්‍ය සංඥාව ආවත් සංඥා ගන්න පුළුවන් වුණත් බැරි වුණත්. මේක බැග්ගියක්වත් කරදරයක්වත් නෙවෙයි. ඒ නිසා මේකට මේ ප්‍රතිපදාව වෙන වැඩක් කියලා දිගට යන්න පුළුවන් නම් අතරමඟ නතර කරලා සාකච්ඡා කරන්න නැතුව මල්ල ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න නැතුව යන්න පුළුවන් නම් වැඩි කල් භාවනා කරන්න ඕනේ නැහැ. සැකයක් එනවා අපිට මේ දෙකේ එකක් හරි ඇති එකක් වැරදි ඇති කියලා. නෑ දෙකම එකයි. මේ අවස්ථා දෙකම එකයි. දෙකේ එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ඒක තර පිළිගන්න තර්ක මනස ලෑස්ති නෑ. ඉතින් ඒක අපි මේ වගේ සාකච්ඡා මාර්ගෙන් ටික ටික ටික ටික වාෂ්පීකරණය කරන්න ඕනේ. දුරුවන් කරන්න ඕනේ. හෙලිවෙන් හෙලි කරන්න ඕනේ. ඒකට ආලෝකය අටල දෙන්න ඕනේ. ඉතින් ටික ටික ටික ටික ඒක එතකොට වෙනවා ඒක. ගෞණීය ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවේදී දේශනා කරපු පරිදි නිබ්බිදාව ඇතිවන්නේ එක්වරක්ද? නැතිනම් භාවනාවේදී අවස්ථා කීපයකදී නිබ්බිදාව ඇතිවන්නේද? මෛත්‍රීන් පහදා දෙන සේක්වා. එයාලේ බං කියපු විදිහට අවස්ථා රාශියක් එනවා. ඒ රා මේ මේවා තරංගාකාරයෙන් යන්නේ ඒ තරංග යන හැම වෙලාවකම සම්පූර්ණ චක්‍රය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම කරකැවෙනවා ඊගා චක්‍රෙදී ආයෙ සැරයක් කරකැවෙනවා ඒ නිසා හොඳ සිය තීරමත් පේනවා ඊළඟ නරක ටික තීරමත් පේනවා මේ කොයි දේ පෙනුනත් මේ චක්‍ර කරකැවිලා නැතර කරන්න තෝ ගියොත් අපිට පේන්න පටන් ගන්නවා එක රැයකින් එක සිද්ධියකින් මේ ලෝකේ කොන්නම දෙයක්වත් වෙන්නේ නැහැ වෙන්නේ ලක්ෂ වාරයක් සිද්ධ වීමෙන් සිද්ධ වීමෙන් සහ සිද්ධි වීමෙන්. ඒක තමයි වශී කරනවා කියන්නේ. ඉතින් අපි රේකී අධ්‍යාපන ක්‍රමයෙන් ඔළුව නරක කරගත්ත જાතියක් නේ අපි. නිසා එක සැරයක් වෙච්ච ගමන් ස්ථිර වෙනසක් වෙනවා ඇති කියලා අපිට අපේ ඔළුව කර කරලා තියෙනවා. බුදුරජාණන් කියනවා චක්‍ර කරකැවෙන. කරකැවෙන කරකැවෙන කරකැවෙන එකම චක්‍රේ කරකැවෙන කරකැවෙන ඒකේ ගැම්මක් ජවයක් එන්න පටන් ගන්නවා. ඉතින් අපි එක චක්‍රක වෙනෙව්වා මේ ටික හරි කියලා සතුටු වෙනවා මේ ටික වැරදි කියලා කනගාටු වෙනවා නමුත් චක්‍ර රාශියක් අරගන්නට හොඳ නරක අතර ගොඩ මඩ නැතුව යනවා. ඉතින් ඒකේ මතුවෙන පැහැදිලි පසු ප්‍රතිඵලයක් තමයි නිබ්බිදා මතුවෙන්නේ එක සැරේද කියලා අහනවා. ජීවිතේට බඩගින්නේ එක සැරේකද? ඒක කෑවට පස්සේ බඩ පිරෙන එක 100%ක්ම මරණකම්ම යනවාද? වතුර පිපාසාවෙන් එක දවසද? ඒකට වතුර දුන්නාට පස්සේ සදාකාලික වතුර ඇති වෙනවාද? ඒ වගේම තමයි මේක. ගරු ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ආනාපාන සතියේ සිත තබාගෙන සිටන විටදී එම අරමුණෙන් සිත පැන නොයෙක් අරමුණු කරා සිත දිවයයි. එලෙස ගිය බව වැටහෙන්නේ විනාඩි 10ක් 15ක් අතර කාලයකට පසුය. එය අඛණ්ඩව සිටුවේ. නමුත් වරින් වර සිත භාවනා අරමුණෙන් ම පිහිට විය හැකිය. ඒට විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය. මේ භාවනාවේ දියුණුවක්ද. දෙක ආනාපාන සතියෙන් සිත පිට පැන රාගික අරමුණක් කරා සිත විසිරයි. එම රාගික සිරුර ත්‍රිමාන වශයෙන් පෙනෙන අතර එම සිරුර සමග මා එතන ඉන්න බවක් හැටුණි. එම සිතවිල්ල අනුව කායික සංවේදනාද ඇතිවිය. නමුත් ටික වේලාවකට පසුව සිත එයින් ඉවත් කරගෙන භාවනා අරමුණේ යෙදවිය. මගේ ප්‍රශ්නේ වන්නේ භාවනාවේදී එලෙස කායික සංවේදනා ඇතිවීමෙන් හා ඒවා හඳුනා ගැනීමෙන් සතිය වැඩේද? කෙලෙසල තියෙන වීතිකම් මට්ටමක්. ඒ ඇතිවිති රාගය යනවා කාමීත්‍යාචාරයට යනවා. ඒව නැත නැගිලා චිත්‍ර බලන්න හදනවා වගේ කියන එක වීතික්‍රමණය වෙනවා. තව මට්ටමක් තියෙනවා හිත ඇතුලේ එනවා. හිතා ගන්න බැරි තරම් එනවා. නමුත් එළියට ගිහිල්ලා නැහැ. එතකොට සතියර පේනවා මම දැන් වීතික්‍රමණේ වුණේ නෑ නමුත් මේ සිල්වතේකට ගැලපෙන්නේ නැත්තරම් භාවනා මධ්‍යස්ථාන ගැලපෙන්නට සාගේ ඇවිල්ලා හැබැයි සතිය හොඳට ඕම අරසාවෙන් කියනවා දැන් මල පනින්න කිට්ටුයි වීතික්‍රමණේ වෙන්න හදන්නේ වීතික්‍රමණේ වෙලා නෑ ඒකට සතුටක් තියෙනවා සීලේ රැකිලා තියෙනවා තාම හැබැයි සමාධිය කැඩලා තියෙනවා හැබැයි සමාධිය කැඩනකොට සතිය වැඩිලා තියෙනවා ඊට පස්සේ ඒක දිහා බලනකොට මට අර තියෙන රාග ආදී කෙලෙස් අඩු වෙන වෙලාවල් තියෙනවා වැඩි වෙන වෙලාවල් තියෙනවා කොයි වෙලාවේදී හරි පොත් ලැබීමක් වෙනවා නම් accounts keep book keeping එකක් යනවා නම් තමයි තේරෙන පටන් අරගෙන මේ හිතේ බලා සිටීමේ අයිතිවාසිකම මිස මේ හිතේ මොනම වෙනසක්වත් කරන්න මට ඇති බලයක් නැහැ. ස්වච්ඡන්දතාවයක් නැහැ. මට තියෙන මේකේ මේ යකායු පිටියක් මේක. යකායු අම්මලක් වගේ ඒ දේවල් යනවා. හැබැයි මෙතේ කල් දන්නේ නැහැ දැන් දන්නවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා දස්සනේන පහතබ්බා කියලා දැකීමෙන්ම සිද්ධිය වශී කරගන්න පුළුවන්. මේ මගේ මගේ හිත කියලා කියන්නේ යකාය කම්මලක්. ඒ පිස්සු කෙලිනවා. දැන් දන්නවා මෙහෙමයි මෙහෙමයි යන්නේ. ඒකෝට ඉබේම තමන්ට <clears throat> පාලනයට නතු කරගන්න ආම්බාම් කරගන්න වශී කරගන්න පුළුවන් ඉඩක් ලැබෙනවා. 100 <clears throat> 100ක් නෙවෙයි. ඒක නිසා මේ මගේ හිතේ රාගය තියෙනකොට නැති රාගයක් ආවා. ආපු රාගය පැවතුණා. පැවති රාගය ගියා කියලා දකින්නයි කියලා කියන්නේ රාගය පිළිබඳව අන්තිම බිඳුවත් අයින් කරනවා සතිය පිළිබඳව ජය කෙහෙලි නංවනවා. සතියෙන් හොඳට පේනවා නැති රාගයක් ආවා. අසන්තං වා කාමච්ඡන්දං සන්තං වා කාමච්ඡන්දං සන්තං මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මගේ හිතේ උන්න රාගයව දාන්න. ඒ රාගේ පවතුනා දන්නා ගෙවිලා යනවා දන්න. නැත්නම් එතකොට අනික ඔක්කොම සති ආදී මේ ආබ මේ ආයුධ ලෑස්ති විචක්‍රමණ වෙලත් නැහැ පරිඋත් ทาน වෙලා තියෙනවා. නමුත් ඒක දිහා හොඳට බලන්න. මේක හරියට සුපර් මාකට් එකට එතකොට ආපු හොරෙක් පොලිස් කාර්යයක් අල්ලනවා නෙවෙයි රහස්සොත්තු එක්කෙනෙක් බලාගෙන ඉන්නවා. මෙවන් හැමදාම ඇවිල්ලා මෙන්න මේ බඩු උස්සනවා. අදත් බඩු උස්සනවා. අල්ලන්නේ නැහැ. සහතික කරගන්නවා මේකමයි මෙන්න මෙහෙමයි කියලා අනිත් දවසේ පොලිසියට ඇවිල්ලා කියනවා මං පෙන්නන්න මිනිහා එනකොට ඔය ඇවිල්ලා ඔයා අල්ලගන්න මට එහෙම අල්ලන්න අයිතියක් නැහැ මට බලන්න විතරයි අයිතිය තියෙන්නේ හැබැයි මගේ බැල්ම යුනිෆෝම් ඇඳගෙන නෙමෙයි කරන්නේ අනිත් උ රහස්සොත්තුකාරයෙක් මෙහෙම ඉන්න බව දන්නවනම් හොරා එයි කියලා හිතනවා හොරාට නිකන් හරි ඉංගියක් ගියොත් එහෙම මම දැන් නෝට් වෙලා තියෙන කියලා පලාතට එන්නේ නැහැ ඒක තමයි බුදුහාමර ගන්න ට්‍රික් එක යුනිෆෝම් කාර්යෝ දාන්න එපා. යුනිෆෝම් කාර්යෝ සිකියුරිටි හිටපන්. නිකන් උඹත් පාරිභෝගිකයෙක් වයි ගිහලා ඔය මේ හැසිරියන්. හැබැයි යුනිෆෝම් කාර්යෝ දන්න මූ සහසොත්තු කාර්යය කියලා පාරිභෝගිකයෝ දන්නේ නැහැ. ඒක බලන ගමන් බලනවා කවුරු හරි ඇවිල්ලා මොනවද කරනවා නම් මිනිහා අල්ලන්න යන්නේ නැහැ. ඒකයි මේ රහස්සත්තු සේවාවයි පොලිසිය වෙනස. මේකේ වැඩි උත්කෘෂ්ඨ සේවයක් කරන්නේ යුනිෆෝම් අඳින්න නැතුව වැඩේ කරන රහස්සත්තු සේවාවේ තමයි සතිය. දැනට ඇතුළට ඇතුළට ආපු හොරු නොඒ eh, eh, හානි නොකිරීම පිණිස ඔත්තු බැලීම විතරයි කරන්නේ. බුද්ධුම ශක්තියක් තියෙන. බුද්ධුම ශක්තියක් තියෙන. හැබැයි එකක් තියෙන. අනුන්ගේ ඔත්තු බලන්න යන්න එපා. අන්තිම බයానක. ඒක විතරක් කරන්න බෑ. ඒක විතර පාහර තුච්ච අමන අමනුස්ස වැඩක් නෑ. Tamange සුපර් මාකට් එක හොරා බලන මිසක් අනුන්ගේ සුපර් මාකට් හොයන්න යන්න එපා. ඒක තමයි සදාචාරවාදී තියෙන කැතගතිය. ඒක යාර කතා කරලා කීයද හැකි. ඔබ දකින්නට මට මෙහෙම දෙයක් හිතනවා කියලා පැත්තකට තැයි නමුත් මේ මම මේ කියලා දෙන්නේ තමන්ගේ අභ්‍යන්තර තමන්ගේ විඥාන ස්රෝතය තුල සිදුවෙන දේවල්. ඉතින් මේ වගේ රාගය එනකොට දන්නවනම් තාම තමන්ට ගැළපෙන්නේ නැත්තරම් රාගය තමයි ඉන්නේ. හැබැයි දන්න. එතකොට බුදුහාමුදුර අපිත් එක්ක. ඒ රාගයට දැන හෝන දැන නැතු වුණා නම් එහෙනම් ඉතින් බුදුහාමුදුරන් එතන වසන්න බෑ. උන්වහන්සේට ඒක නිකාර අපිරිසුදු තැනක තිබ්බ 13 වහන්සේලා ඉතින් වැඩම කරනවා කියනවනේ. පිරිසුදු තැනක තිබ්බ දෙතරනේ කියනවනේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බුදුන් දෙඉඳී දැරලා සතියට ඉඳී දැරලා ඕන පිස්සුවක් කියලා පන් කියලා දුන්නාම පිස්සු කෙවිලා අඩු වෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා ජීවිතයේ එක් එක් මට්ටමේදී මතුවන කෙලෙස් පරතරය කර පරාජය කර නොනැවති ඉදිරියටම ගමන් කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරයාට සාමාන්‍යයෙන් දෙන උපදේශ වන්නේ ක්ලේශයක් මතුවන අවස්ථාවේදී ඒ නොදැක්කාසේ මගහැර නොසිට එයට මුහුණ මුහුණට මුහුණ දී සටන් කරන ලෙසයි. ගරු ස්වාමින් වහන්සේ එසේ කෙලෙසේ හොඳින් දැක ගැනීම සඳහා ඒ අංග ප්‍රත්‍යංග බලන්නට ගිය විට කෙලෙස්ය ෂණික වැඩි බලවත් වී සතියත් යට කරගෙන යෝගාවචරයාගේ පාලනයෙන් තොරව යයි. මීට පෙර මේ සභාවේදීම මා විසින් අසන ලද ප්‍රශ්නයේත් සඳහන් කර ඇති පරිදි ඒ ආකාරයට කෙලෙස් දිහා බැලීම නිවැරදි නොවන බව හැඟේ. මෙම தત્ත්වය පැහැදිලි කර දෙන ලෙස වහන්සේගෙන් කාණිකව ඉල්ලා සිටිමි. කෙලෙස් නැති කරන්න එක ක්‍රමයක් නැහැ. වීතික්‍රම කෙලෙස් වලට එක ක්‍රමයක් තියෙනවා. පරිඋත්ථාන කෙලෙස් වලට එකක් තියෙනවා අනුසය කෙලෙස් වලට එකක් තියෙනවා ඔක්කොටම එක මල්ලේ කරන්න බෑ කරන්න ගිය ගමන් ඒ අමනකම නිසා කෙලෙස් වැඩෙනවා ඒ නිසා ආර්යයට ඒ අවශ්‍ය දේට අදාළ උපක්‍රමයේ කරන මිසක ඔක්කොටම පොදු කෝකටත් අයිලයක් නැහැ ඒක නිසා මේ වගේ අල්ලන එක තමයි අපේ හිතේ තියෙන හැටි නමුත් කෙලෙස් වැඩ කරන්නේ අපේ හිත වැඩ කරන තාලෙට නෙවෙයි ඒ නිසා මතක තියාගන්න අපි හැමදාම ආදුනිකයෙක් වගේ පටන් අරගන්නවා ආධුනිකව පටන් ඉදිරියට අවස්ථාව හැටියට කරගෙන කරගෙන යනකොට තමයි ගැඹුරු ගැඹුරු කෙලෙස් අල්ලන්න පුළුවන්. නමුත් කවදාකවත් ගැඹුරෙන් පටන් ගන්න එපා. ලොකු සාංශලීට තියෙනවා දන්න තැනින් පටන් ගන්න තියෙන දේෙන් පටන් ගන්න. නැති දෙයක් හෝ නොදන්න තැනකට යන්න හදනවා කියලා කියන්නේ උඩාතු අල්ලන්න කියලා පස්සබිම යනගත්තා වගේ වැඩක්. ඒ හැමදාම ආදුනික වෙන්නේ. හැමදාම දැන් පටන් ගත්ත කෙනෙක් වගේ කරගෙන යනකොට කෙලෙසුත් චිත්තක්ෂණේ චිත්තක්ෂණේ වෙනස් වෙනවා. මමත් වෙනස් වෙන උපක්‍රමත් වෙනස් වෙන නිසා මේ ඔක්කොම එකකට දාලා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා එකක් තියෙනවනම් මෙච්චර 84000ක් ධර්මස්කන්ධය අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා අවස්ථානුකූලව යොදා ගන්න. අපි හඳ පොඩි අත්තරද්දක් වෙලා තියෙනවා මේකේ මේ දැන් ප්‍රශ්නේ වරන් මේ කොටුවක් තුල ලියලා තිනවා හිතවත් රජී මහතාට කියලා හිතවත් රජී මහතා ඒකේ කොළ පාට නියලා තියෙන ප්‍රශ්නෙට පස්සේ දාන තියන්නේ කියලා කියනවා. නමුත් ඒක කාර්යයක් ඇවුන්නේ ඇවුන්නේ මොකක්වත් ඇවුන්නේ. මේ කොළ පාට නියලා තියෙන ප්‍රශ්නෙට පස්සේ ඉදිරිපත් කරන්න කියලා තිබ්බේ. ඒක ඉදිරිපත් කරා ඒ විදිහට. නමුත් ප්‍රශ්න දෙක පරාසයක් තුල ඉදිරිපත් වෙච්ච නිසා මම හිතන සම්බන්ධතාවක් දකින්න බැරි. මේ දෙකම එක්කෙනාගේ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. කිහිම් ප්‍රශ්නයක් ඕව මොකක්වත් ඔලුවට ගන්න නෑ. කරුණාකර මට සමාව බජිරේ කරන ඒ යෝගාවචර නෑ මේ මේක ඇතුලේ කවුරු සැලසුම් කරන්න එපා. තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන අර ඉස්සලා මේක කරන්න ඕනේ. මේකට ඉස්සලා ඒ නඩුකාරයට ඒ නඩු ගන්න ඕන එක නඩුකාරයගෙම න අපිට ගන්න. අරකට ඉස්සලා මේක අහන්න මේකට ඉස්සලා ඒක කියන්නේ කුමන්ත්‍රණයක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒක ප්‍රශ්න නෙමෙයි. ඒක එකට ස්ටේපල් කරලා තිබ්බා නම් තමයි පහසු. ඒ වගේ වෙලාවට නෑ කරන්න එපා. තමන්ට අදාළ මේ ප්‍රශ්නයක් අහනවා මිසක් මේක මේ අසීමිත දැනුමක් ලබා දෙන මණ්ඩපයක් නෙවෙයි මේ අපිට අදාළ දැවෙන ප්‍රශ්නයක් කරනවා මිසක් කාලය ගන්න එපා දැන්නවත් පැය එකමාරකට කිට්ටු කරලා දෙනවා. අවසරයි තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපානයේදී සක්මනේදී සිත සතිය පිට ගිය විට හෝ ආනාපානයේදී ටිකක් නිඳ ගිය විටද නැවත අරමුණට යොමු කර ගැනීමට දැන් හොඳින් තේරෙනවා. හරියට පාරෙන් පිට ගිය වාහනයක් නැවත පාරට දා ගන්නවා වගේ. මේ ගැන ලොකු සතුටක් දැනෙනවා. හිත පිට ගියත් කෙලෙස් වලින් තොර උපරිම චිත්තක්ෂණ ගණනාවක් ගත කිරීමට අරමුණු වී ඇති බැවින් පසුතැවීමක්ද දැනෙන්නේ නැහැ. මගේ පළමු භාවනා වැඩසටහන මෙය වුවත් ඔබ වහන්සේගේ විසින් දේශනා කර ඇති ධර්මදේශනා සම්බන්ධ සංඛ්‍යාවක් ශ්‍රවණය කිරීම මේ தත්ත්වය ළඟා කර ගැනීමට හේතු යන්න මගේ විශ්වාසයයි. මේ තවදුරටත් දියුණු කරගත හැකි වේයයි විශ්වාසයක් පවතිනවා. මේ උතුම් මාර්ගයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට මඟ පෙන්වීම පිළිබඳ ඔබ වහන්සේට අපමණ පිං ප්‍රාර්ථනා කරමි. ධම්මපදයේ තියෙන ਸਰවචනසේ දේශනා කළා සචේ උපජ්ජති කෝදහං රතං භන්තං වධාරේ කියලා. තමන්ගේ හිතට ක්‍රෝධයක් ආවට පස්සේ බ්‍රහාන්ත රතයක් ඒ ස්කිඩ් කරන වාහනයක් පාරේ නතර කරගන්න උත්සාහ කරන ඩ්‍රයිවර් කෙනෙක් වගේ පාරෙන් පිටපනින්න දෙන්න එපයි කියලා. මේකේ දක්ෂයාට රතාචාර්යයි කියලා කියනවා. ඒ දේ දන්නතු රාගය ආපු ගමන්, ද්වේෂය ආපු ගමන් පාරෙන් පිටපැන්න නැමින නිකන් තෝන්ලනු අල්ලන්නේ විතර ඒක රතාචාර්යවරයෙක් නෙවෙයි කියලා බුදුහාමුදුරු උපහාසයට ලක් කරනවා. සත්‍යයේ උපද්දති කෝදාහං රතං බන්තංව ධාරේ එහෙම කරන කෙනාට දක්ෂයයි කියලා කියනවා අනික් මනුස්සයර කියනවා රස්මික් ගාවෝ ඊතරෝ ජන අනික් මිනිස්සු නිකන් රතේ එලවන්න දන්නේ නිකන් අස්තෝන් ලනු අල්ලගෙන ඉන්නවා විතරයි රාගය ආපු ගමන් එහෙට දුවනවා ද්වේෂය ආපු ගමන් මෙහෙට යනවා ඉතින් වාහනේ පෙරලෙනවා දක්ෂ රීදුරා දැම්මට රාගයක් ඇවිල්ලා තිනවා රාගය ඇවිල්ලා තියෙනවා හැබැයි පාරෙන් පිටපයින් දෙන්න එපා කියලා රතං භන්තංව ධාරේ භ්‍රාන්ත රතයක් ස්කිට් කරන වාහනයක් පාරෙන් පිටපන් නැතුව නතර කරන්න වගේ කරන්න ගියාම තේරෙන පටන් ගන්නවා රාගේ එන එක නම් කාටත් වෙනවා. ආවට පස්සේ පිටපොට පැන්නට පස්සේ රාගෙට බැනලා වැඩක් නැහැ. Tamange වාහනේ පොඩි වෙයි. උත්සාහ කරන්න ඕනේ ඒකේ වීතික්‍රමණය වෙන්න දෙන්නද කොහොම හරි පාරේ නතර කරගන්න එකයි තියෙන්නේ. ඒ වගේ ජවනිකාවක් තමයි මේකේ විස්තර වෙන්නේ හොඳයි. ගත්තර ස්වාමින් වහන්සේ নমස්කාර වේවා. ස්වාමීනි මෙවැනි වැඩසටහනකට හෝ කොටින්ම පවසන්නේ නම් වෙනත් භාවනාවක් ඉගෙනගෙන ධර්ම මාර්ගයට පිවිසීමට පවා යම් මට්ටමකට පෙරපින් වරාගත මේ ආත්මයෙන් යහපවත්මෙන් හෝ ඊත ආත්මවල රැස්කල පින් හේතුවෙන් තිබිය යුතු බව සිතමි. ඒ එසේද? දෙවැනි ප්‍රශ්නය මෙවන් මගකට අවතීර්ණ වීමෙන් අනතුරුවද එහි වැදගත්කම දකිද්දීත් අවශ්‍යතාවයේ පවතිද්දීත් ඇතිවන යම් යම් දරුණු බාධා වරාණති සුළු බාධා මැඩ ගැනීමට හැකි වේයයි සිතමින් මගහරවා ගැනීමට භාවනාවට අමතරව කළ හැකි කුසල කර්මයක් වේද ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය උදා වේවා සාදු සාදු සාදු දැන් ඇමරිකාවල හොයාගෙන තිනවා ඒගොල්ලගේ කියන ඔය පරිේශන වලින් එක පැයක් භාවනා කරුවොත් දෙකක් කරුවොත් තුනක් කරුවොත් ආදි වශයෙන් හිත දියුණුවෙන් පිළිබඳව මේ ළඟදී කරුවා ළඟදීම තිබුණ එක කියලා එක පැයක් කරුවොත් හිතෙන් නිකුත් වෙන තරංගවල මේ තරම් වෙනසක් වෙනවා කියන්නේ. අනිවාර්යයෙන්ම මාස තුනක් එක දිගට භාවනා කරුවොත් මොලේ වම් පැතිලා දකුණු පැත්තට දක්වාම වෙනස් වෙන වෙනස්කමක් වෙනවා කියන. නමුත් මේ පරිශන කරන ප්‍රධාන පරිශකයා අහනවා භාවනා කරුවොත් මේ වගේ ප්‍රතිඵල ලැබෙන බව බැලුවට මෙච්චර ලෝකයක් තියේදී භාවනා කරන්න කෙනෙක් පෙළඹෙන්නේ ඇයි කියලා බලන්න පරිශන නැහැ ඒකයි වැදගත් දෙය කියලා. කී කී දෙනාද මේ වගේ දෙයකට වෙලා ගන්න වටිනාකම තේරෙන්නේ. ඒක පුංචි වෙනද? බුදුහාම කියන ඒකයි පින කියන්නේ. ඒ ඒ පෙළඹිච්ච එකයි පින කියන්නේ. ඒ තුඹමයි කරගත්තේ මම නෙවෙයි. නිසා බුදුහාමුදුරුවෝ කිසිම කෙනෙකුට අම්බුවක් ගන්න යන ඕයි තම තමන්ගේ පුළුවන් කාර්කමෙන් දෙකරගත්තේ. දැන් ඒක දිනු කරන එක මේ යන්නේ. ඒ නිසා දැන් අය වෙස්ට් එකේ කරන ඔක්කොම කරන්නේ භවනාට ආයෝජනය කරොත් මෙච්චර ලාභ තියෙනවා කියලා. නැත්නම් රිචඩ් ඩේවිඩ්සන් කතා කරලා කියනවා මෙච්චර භාවනා පිළිබඳ තියේදී සතිය ගැන අවබෝධ තියෙද්දී කෙනෙක් ඒකට පෙළඹෙන්න හේතු වෙන හේතුව භාවනා මාර්ගය හිතලවත් නැහැ කවුරක්වත්. ඒක බුදුරජාන් වහන්සේ ඇර වෙන කාටවත් අල්ලන්නත් බෑ. ඒක ආසියානුසී ඥාණයට වැටේ. එචා බුරුමේ පඬිස් වහන්සේ කියන අපේ ඒ ගතිය නිසා අපි සුළුතරේට අයිති වෙලා ඉන්නේ දැන්. බහුතරේට නෙවෙයි සන්තෝෂ වෙන්නේ කිය. සතුන් මරණ හොරකම් කරන බහුතරයෙන් අපි අයින් වෙලා සුළුතරේකට අහුවෙලා ඉනවා. ඒක තමයි කලියුගේ බේරණ තියෙන එකම ක්‍රමය. ඒ නිසා ඒක ගැන සතුටු වෙන එකයි තියෙන්නේ. ඉතින් ඒ ආයෙ ගිය ඒක වුණාට පස්සේ එන කරදරවල අඩු වැඩියක් මොකක්වත් නැහැ. එකමයි තියෙන්නේ. ඉතින් ඒක එන කරදරවලින් බරපතල කරදරවලින් බේරීම සඳහා බුදුහාමුදුරෝ දීලා තියෙන උපක්‍රමය තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. වචනයෙන්මයි අපි දවස පුරාම අවුල් ඇති කරගන්නේ. කතා කරන්න එපා. ප්‍රශ්න වලින් අපේ ජීවිතේන 160කට වැඩිය ප්‍රශ්න කතාවෙන්. ඒ නිසා ගොළු වුණා නම් টොප්. ඒකයි කියන්නේ අනගණෙන් කටක් බුදුහාමුදුර කියලා තියෙනවා කටට යකට කෙටරකින් කොටපන් හොඳට රත් වෙච්ච එකකින්. මේක කතා කෙරොත් කක්කා. කිටේරියක් වගේ. දුර මතක තියාගෙන අපේ දවසකට එකතු වෙන කෙලෙස් වලින් වැඩිම වැඩි ප්‍රමාණයක් කතාවයි. ඊට පස්සේ ක්‍රියාවෙන්. අපිට හිතෙන ක්‍රියාව ලොකු වැදගත් කියලා ගහනවා මරනවා කියලා නෑ. වචන වලින් ඇන්නේ ඇනිල්ල වචන වලින් කරන අඩයටි පහර අන්තිම ධර්ම. ඊට පස්සේ සම්මා ආජීවය තමයි ජීවත් වෙන රටාව කවුරුත් සූරා කණ්ඩ යන්න එපා. කාගවත් අයිතිවාසිකමට ඇඟිලි ගහන්න යන්න එපා. මට කවුරුත් බේරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ මනුස්සයා ඒ දේ කරගත්ත ඇවි ඇහුවොත් වැඳලා කිව්වොත් අනේ මට මේ ටික නම් කී යකි මට එච්චරයි ඉන්හිහාට කියලා ආජීවය පරිසම් කරගන්න. يعني යහ ජීවන රටාව කාටවත් බරක් වෙන්න එපා. කාටවත් දුකක් ගැන වචනයක්වත් කියන්න එපා. මමත් ඔය බන කියන රෝකට හිත අමනාප වෙනවා. ඒකට සෝරි ඈ. ඒකට කරන්න දෙයක්. ඒ මගේ ජොබ් එකේ හැටියට මට පොඩි ලයිසන් එකක් තියෙනවා ඒකට. මේ ඒ වගේම හූර කණ්ඩ එපා. අවස්ථාවාදීව තමන්ගේ කර්මානුරූප ලැබෙන දෙයට එහායින් ස්මාර්ට් වෙන්න යන්න එපා. ගිය ගමන් අවස්ථාවාදී වෙනවා, ගෙවන්න වෙනවා කෙලෝරක් නැතුව. අපිට එන්න ඕන දේ ලැබෙයි. ආයිජිවාසිකම් සඳහා හටන් කරන්න යන්න එපා. තුච්චයි, පාහරයි, නීචයි, කඩප්පුලි. අපි ඉදිරියට ඉදිරියපත් වෙන්න දේ වෙනවා. ඒක වළක්වන්න කවුරක් කරන්නේ. ලැබිච්ච දේ ප්‍රතික්‍රියාව කරන්නත් එපා. අනේ මට ගෑනුදරෙක් බලාපොරොත්තු වුණා කොල්ලෙක් හම්බුනේ කියලා බබාවුන් හැටියට ලබා ලබාවුන් හැටියට බබා හම්බුනේ. ඔය හම්බෙන එක තමයි. උඹ කොච්චර තරණ මැව්වොත් ඕක තමයි හම්බෙන්නේ. ඊට පස්සේ මේ ලැබිච්ච එක අරගෙන හිටපුවා මොකද්ද ප්‍රශ්නේ? ජීවන රටාව හැදෙන ඉතින් මේ තුන හදන්න නැතුව හිතෙන් විතරක් කරන්න බෑ. මුලටත් ඕනේ ඒ පිං. මුලටත් ඕනේ හේතු සම්පatti. ඒ දැන තේරුණාට පස්සේ භාවනා මාර්ගයක ඉන්න කියලා සම්පූර්ණ කතාව ගැන නැවත සලකා බලන්න. සම්පූර්ණ දිනදා කරන වැඩවල කීයක් සුඛෝපභෝගීත්වයට නටනවා. රූපලාවන්‍යයට නටනවා. එතන මේ බඩ බොක්ක හදාගන්න මේ කන බට්ටිකට මෙරෙන්න හදන හැදිල්ලක් අපා. ඕක කොහොම කෙරුවක්වත් ඔය ඔලු ගෙඩිය තරම්පත් ගුලියක් ගන්න දවසකට ඕකට උච්චර මැරෙන්න ඕනේ. කුයි හතත් ගන්න තමන්ගේ ඔලුව තරම්පත් ගුලියක් කියලා අම්මා මට කියලා දීලා තියෙනවා. ඕකට ඕවර් ටයිම් කර කර අමුඩ ගහගෙන අරුට බැනගෙන ඊර්ෂ්‍යා කරගෙන පිස්සු. ඊට වැඩි හොඳයි මෙහෙට එන්න තම්බල දෙන බතක් දෙනවා කාලපු දින එක භාවනා කරන එකයි. නිකන් දැන් හම්බෙන එකනේ. හිඟා කන එක විතර මොකක්වත් නැහැ. අපි හිතන්නේ වෙන චීචි හරිම ගැතයි ඒක හම්බ කරගෙන කන්නවා. හම්බ කරන කන්නේ කක්කා. හම්බ කරන තේර තේරම සාධාරණ ක්‍රම වලින් හම්බ කෙරෙන්න තියෙන්නේ. ඊළඟ වෙලදාමක් කරුවත් අසාධාරණයි. ගොවිතැන් කරන්න ගියත් කෘමිනාශක. ඒව තමයි අපි කන්නේ හැබැයි. නිකන් දුන්නයි කියලා කන්නේ බුදුහාමුදුරු කියන ඒ ධානය ඉංගනකමට ඊළඟන කාපා. ඒ ජීවන රටාව සකස් කරගත්තට පස්සේ ආජීවයේ සකස් කරන ඉස්සෙල්ලා කර්මාන්තේ සකස් කරන්නේ මොකටද මෙච්චර මේ බදාගෙන අල්ල බදාගෙන මේ නටන නැටිල්ල කොහොමකටත් මරණ වෙලාවේ නොදන්න කෙනෙකුට මේ ටික දීලා මැරෙන්න බෑ අප්‍රියදායයෙන් මැරෙන්න වෙන්නේ අහන්න දෙයක් නැහැ එයිසා ඉන්නකන් ජොල්ලියේ මනක් භාවනා කරලා නාල කාල බීල ජොල්ලියේ ඉන්නයි මගේ මගේ නම් ක්‍රමයේ එච්චර මම මේ මේ දුක නැහැ කියන හදනව නෙවෙයි නිකන් අනවශ්‍ය දුකක් දාගෙන නිකන් මූණ අට කරගෙන මලගෙදෙට් වගේ මූණ හදාන හිටියා කියලා මොකක්ද ඇති වෙන්නේ අපි නිකන් ඇටෝම් එකට වගේ මූණ හදාගත්තා හිටියා ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ මම මීට පෙර මෙම භාවනා මධ්‍යස්ථානයට පැමිණ නේවාසිකව භාවනා කර තිබෙමි. වරණදී භාවනා වැඩමුළුවකට හැර එම කාලය තුළදී තරමක් අපහසුයෙන් වුවද මාහට පැයක පමණ කාලයක් පරයන්කේ රැඳී සිටිය හැක. ඉන්පසු නිවෙතේදීද එසේ කිරීමට දැඩි අපහසුාවක් නොවිය. නමුත් මෙවර මෙම වැඩමුළුවට පැමිණ පැයක කාලයක් පරයන්කේ භාවනා කිරීම ඊටාම දුෂ්කර කාර්යයක් වී ඇත. ඒට ප්‍රධාන හේතුව වන්නේ විනාඩි 20ක් 30ක් තුරදී දකුණු පාදයේ ඊතා වේදනාවක් හට ගැනීමය. නමුදු ගියවරට වඩා සිත ආනාපානයෙහි තබා ගැනීමට මෙවර ඊතා පහසුවක් ඇති බව වැටහි. පෙර භාවනා කරන විටදී පැයක් සිටියද එම පැයට වඩා මෙම විනාඩි 20 30 කාලය ඊතා වටිනා බව හැඟේ. නමුත් පාදයේ අධික වේදනාව නිසා දරා ගැනීමට ඊටාම අපහසු ආනාපානයෙන් නැගීමට සිදුවේ. අදිෂ්ඨාන කර පැයක් වාඩි වී සිටීමට සිදුවද සිටුවද දෙවතාවක්ම ඒ දසාර්ථක විය. මෙවර වාඩි වී සිටි උපරිම කාලය විනාඩි 45ක් කි. මාහට අනුකම්පා කොට පිළිතුරක් ලබා බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඇන්ටි එක වාක්‍යයක් ඒකෙම තියෙනවා මම පැය භාගයක් හිටියත් වෙනද පැයකට හිටියට වැඩිය හොඳ දර්ශනයක් හොඳ විවර වීමක් හොඳ පෙරදැක්මක් තියෙනවා කියලා. ඒතර ගුණාත්මේ වැඩි වෙලා තියෙන ප්‍රමාණාත්මේ අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් සතුටු වෙන්න පුළුවන්. නමුත් දිගට මේක කරගෙන ගියා නම් ওই කතාවේ හෙට වෙනකොට කරන්නේ අනිද්දා වෙනකොට කරන්නේ ඉතින් දිගට දිගට කරනකොට මේකේ වෙනස් කීම් වගේක් වෙනවා අනිත් එක තමයි මේ භාවනාවකට එන්න තාම ඇවිල්ලා නැහැ පළවෙනි වතාවට ඒකට උනන්දු වෙලා ඉනකොට හිත පුදුම උනන්දුවක් තියෙනවා. නමුත් ආවට පස්සේ දවසකින් දෙකකින් ඊට දැන් හරිනේ ඉතින් ඊට පස්සේ අර බඳින්න ඉස්සලා ලව් එකයි බඳනට පස්සේ ලව් එකේ පොඩි පොඩි පොඩක් තියෙනවනේ. වදින්න ඉස්සලා නම් මැණිකට සාරිද ඕනේ මැණිකට වලලුද ඕනේ ඕන දෙයක් කියන්න මං අරකට දෙන්නම් කියලා නේ කියන්නේ බැන්දරද මේ පරට්ටිත් එක මොන මගුල කරලවත් බේරන්න බෑ කොච්චර දුන්නක් කරදෙන කිය අර එක ගෑනිටම තමයි මම මේ ප්‍රශ්න කතා කරන පිරිමි පැත්තෙන් කතා කරන්නේ මම දන්නේ එච්චර හින්දා සමා වෙන්න ඕනේ ඉතින් එච්චර තමයි රිට්‍රීට් එකට එනකන් පුදුමාකාර උනන්දුවක් තියෙනවා ආඩපස්සේ ඕකෙත් දෙයක් නැහැ කියලා මේ හිතේ හිතේ ඇති කරන මායා. ඒ නිසා අපිට ගන්න තියෙන්නේ එන්න ඉස්සරත් එකයි ගියාට පස්සෙත් එකයි කකුලේ අමාරු තිබුණත් අවදිභාවය වැඩි වෙනවනම් මට ඉන්න බැරි බව දාන්න ඒත් මම හරින්නේ නැහැ. 45 හිටියද මම 45 දිගට දිගට කරන ඕක කරගෙන යනකොට ඕක අනිවාර්යයෙන්ම එන්න එන්න ප්ලාස්ටිසිටි වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අත නෑර දිගට කරන මිනිහට මායයට තරස් වෙන්න බෑ. විරියවතෝ පණකින් නාමන සිජ්ජති කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. වීරියවන්තයාට මොකද්ද බොල විද විද යන්න බැරි කියලා බුදුහාමුදුරුවෝ. විරියවතෝ පණකින් නාමන සිජ්ජති. වීරියවන්තයාට මොකද්ද විනිවිද කියලා යන්න බැරි. ඕනේ ලොකු ගලකට කුළු ගෙඩි ගහන ගහන ගහගෙන යන්න දකින්න මිනිස්සු කියයි පිස්සු මෙයා කටුළුවන් දෝක් කඩන්න කියලා ගැහුවා ගාලා වෙලාවක් කඩනවා. ඒසාර භෞතික විද්‍යාව විනෝදේ පොතේ ලියලා තියෙනවා ඕනේ ලොකු පාලමක් අරගන්න හරියටම පාලමේ ගුරුත්ව කේන්ද්‍රය බලලා ජිල් බෝලයක් ගහුවොත් ගහන ජිල් බෝලට මුළු පාරම දෙදරනවා. ඒකේ ඒ කම්පන වේගය බලලා දෙවෙනි ජිල් බෝලේ ගැහුවොත් හරියට වෙලාවට දෙදරුම දෙවෙනි කරන්න පුළුවන්. ඒ ගහන්න ගහන්න ගහන්න හරියට දෝලන වෙලාව බලලා ගැහුවොත් ජිල් බෝලෙන් ගහලා පාලමක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරනවා. අපිට හිතෙන්නේ නැහැ මේ ඉංජිනේර්ස්ලා දාලා හදපු යකඩෙන් හදපු කොන්ක්‍රීට් ගහපු පාලම ජිල් බෝලින් කරන්න පුළුවන් කියලා. නැත්නම් මේ මතය පිළිගන්නවද කියන හොඳ කොච්චර පාලමක් උඩ හමුදාවකට මාච් කරන්න දෙන්නේ නැහැ. මාච් කරන වේගයත් එක්ක පාලමේ කම්පන වේගය આવොත් මාච් කරලා ඉවරනකොට පාලම කඩන වෙනවා. පාලමුඩ යනකොට නිකන් ආවට ගියට යන්න කියලා කියනවා. ඒ නිසා මේක බරපතල පාලමක් වෙන්න පුළුවන්. සතිය නැමැති ජිල් බෝලෙන් ගහගෙන ගහගෙන යන්න කඩතැයි. ඒකයි අපි අගය කරන්න ඕනේ ඒකයි. ඒක අර චිත්ත මීමන්සාව නෙමෙයි මේ ඊර්ය මීමන්සාව වැඩ කරන හැටි. දැන් අපි පැයකුත් විනාඩි 35ක් විතර අරගෙන තියෙනවා. සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සලා වෙන කාට හරි වෙන කියන කරන දෙයක් තියෙනවා අපි ඒකට ගරු ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අර කිව්වා අම්මා කෙනෙක්ට දරුවෙක් මරීමට අයිතියක් තියෙනවා කියලා. ඒක ඇත්තටම ලංකාවේ නීතියේ තියෙනවා. ලංකාවේ නීතියේ තියෙනවා. ලංකාවේ නීතියේ තියෙනවා. මොකද දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වලා දුන්නේ 1893 එංගලන්තයේ විසින්. ඒ හඳුන්වලා දීපු වෙලාවේ එංගලන්තයේ තිබ්බ නීතිය එහෙම ලංකාවට හඳුන්වලා දුන්න දණ්ඩ නීති සංග්‍රහය. ඒකේ එක් එක අවස්ථාවක් තියෙනවා මනුෂ්‍ය ඝාතනය කියන වරද හඳුන්වලා දෙලා තියෙන 296 වෙනි වගන්තියේ. ඒක 297 වෙනි වගන්තියේ සාවද්ද මනුෂ්‍ය ඝාතන. ඈ සාවද්දය. සාවද්ද මනුෂ්‍ය ඝාතන. සාවද්ද මනුෂ්‍ය ඝාතන කියන්නේ මිනිමැරුමක් වුණත් විශේෂ අවස්ථායකතේ වෙන මිනිමැරුම්. ඒවට කියන exceptions කියලා. ඒවට exceptions. නැත්නම් විතරේක අවස්ථා. ඒ විතරේක අවස්ථාව තමයි sudden provocation එක. හදිසි හදිසි කෝපේ. හදිසි කෝපයක් වුණොත්. ඒක මනුෂ්‍ය ඝාතනයක් නෙමෙයි. මොකද හදිස්සි කෝපය දරා ගැනීමට නොහැකි නිසා වෙච්ච සාවද්ද මනුෂ්‍ය ඝාතනයක්. එතකොට මරණීය දඬනයෙන් නෑ මරණ ඝාතනයක් තමයි. නමුත් එයාට මරණ දඬුවම දෙන්නේ නෑ. ඒ වගේම අවස්ථාවක් තමයි හදිස්සි සටනක් වගේ වෙච්ච අවස්ථාවක. ඒ ඇත්තටම ගහන්නේ මැරෙන්න නෙමෙයි. නමුත් ගහපු පාරේ මැරෙලා. මැරෙනවා. මැරීමේ චේතනාව තිබෙන්නේ නෑ. ඒ වගේම අවස්ථාවක් තමයි ඊතර ඒකී අවස්ථාවකට වැටෙන මවක් විසින් දරුවෙක් ප්‍රසූත කරන අවස්ථාවේදී ඒ මවට දරන්න වෙන අධික පීඩනය හා මානසික ආතතිය හා ශාරීරික වේදනා අවස්ථායකට මවකට දරා ගැනීමට නොහැකි ශාරීරික වේදනා හා මානසික වේදනා තියෙනවා එම දරුවව ඝාතනය කරන්න අවස්ථාවක් එම මවට ලැබෙනවා. හැබැයි ඒක මනුෂ්‍ය ඝාතනයක් නොවන සාවද්ද මනුෂ්‍ය ඝාතනය. සරලව කිව්වොත් එහෙම එක්සෙප්ෂන් එකකට වැටෙන්නේ. පොදු වියතිරේකී අවස්ථාවකට මොකද එංගලන්ත නීතිය ඒ විදිහටම ලංකාවෙත් පවතිනවා. නමුත් පොඩි අවස්ථාවක් තියෙන එක වෙනස් වෙන අවස්ථාවක්. යම් කිසි අවස්ථාවක දරුවා මවගේ වැජයිනකින් එළියට ඇවිල්ලා තිබ්බොත් ඇඟිල්ලක් හරි. යෝනි කොහෙරෙන් එළියට ඇවිල්ලා තිබ්බොත් ඒක ගබ්සාවක් වෙන්නේ ඒක මනුෂ්‍ය ඝාතනයක් විදිහට තමයි සැලකන්නේ. නමුත් යෝනි කුහරයෙන් එළියට එන්නේ නැතුව ඇතුළෙදිම යම්කිසි දරුවෙක්ව මරනවා නම් ඒක මනුෂ්‍ය ඝාතනයක් නෙමෙයි ඒක ගබ්සාව කියන වරදට වැටෙනවා. ඒ නිසා ඒක ලංකාවේ දන්නේ සංග්‍රහය මේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා බොහන්සේට අවශ්‍ය නම් මට ඒක සෙක්ෂන් එකකට දෙන්න ලබා දෙන්න පුළුවන් මට මට කිව්වේ ප්‍රසූත කරාට පස්සේ මාස 6ක් යනකම් කියලා. ඒක ලංකාවේ නීතිය යටතේ කාලයක් දක්වලා නැහැ ගරු ස්වාමින් වහන්සේ. නමුත් මවකට පුළුවන් ඇයට දරා ගැනීමට නොහැකි වේදනාව නිසා දරුවා ප්‍රසූත වුණාට පස්සේ මරන්න පුළුවන්. හැබැයි ඒක අම්මා කරන සම්පූර්ණ නිදහසක් ඇයට හම්බ වෙන්නේ නැහැ. නමුත් අර සාවද්ද මනුෂ්‍ය ඝාතනය කියන ලේබලේ යටතේ අඩු දඩුවමකට වැඩිකාරයෙක් යන්න පුළුවන් උසාවියට ඒත්තු ගන්නන්න. මම දරුවෙකුට කැමතියි. නමුත් මේ වෙච්ච වෙලාව හැටියට දරුවගේ ඇති ප්‍රසූතියේදී ඇති වෙච්ච අධික වේදනාව නිසා ඒකට කියන වේදනට්ට කියලා. වේදනාවෙන් මුසුප්පු වෙලා. එතකොට වෙන්න ඉඩ තියෙනවා. එහෙමයි කරු. ඒක නිසා ඒක තිබුණයි කියලා මාතා යතා නියම් පුත්තන් කියන එක බොරු වෙන්නේ නැහැ. මවක් තමන්ගේ දරුවට සලකන්නසේ. නමුත් අර වගේ වෙලාවල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් තනිකර මේ ගේම යන්නේ द्वේෂය මත. මුළු ජීවිතේ කියන්නේම द्वේෂයක්. මරු මරාගෙන මම බලවතා ජයගනි කියලා එකක් නෙදී. survival of the fittest. ඕක තමයි තිය. කොච්චර සමාජවාදී වුණත් කොච්චර අධිරාජ්‍යවාදී වුණත් කන්‍යම් මරණ්‍යම් තමයි. එච්චරම තමයි ජීවිතය ගැන නිසා ආයෙත් නම් මේ සංසාරෙට නොදකින් නොපතන්න දෝමකින් කියලා අනේකයි. අනේ මට මේ පෙර උපදින මේ අපාර වූ මේ සංසාරේ මගේම පුතු වේවා මගේම පිය වේවා නොදකි. ඔගොල්ලෝ හිතනවා නම් sorry. ඉවරයි. නාසමාපෝ කියලා කියන ඉන්දියාවේ බුදුන් බාස හැන්දි ගෑවිලා ඵලයන් කියලා. එච්චරම තමයි. ඉතින් නිස්සාරණවනේ මා දරුණු දේවල් කියන්නේ. ස්තුති ඒ තොරතුරු හම්බුනාට මොකද මම ඒ කියපු කට්ටියට කිව්වා ඔබ වහන්සේට දුන්නොත් එimhe වංශකරු වැඩියට පාවිච්චි කරනවා බණටත් ඕවා කියයි කියලා. ඉතින් මම කිව්වා ඉතින් කාරණාවක් නම් මට අයිතියක් තියෙනනේ රටේ පවතින නීතිය දැනගන්න. මම හිතුවේ ඇත්තට අපි ළඟ තියෙන්නේ රෝම ලන්දේසී නීතිය කියලා. රෝම ලන්දේසී නීතිය කියලා තමයි කියන්නේ. නමුත් එංගලන්තෙමුත් ඇවිල්ලා තියෙනවා කුණු අරප වගේ. අමාරුයි. නමුත් ලංකාවේ පවතින්නේ රෝම ලන්දේසි නීතිය පවතින්නේ සිවිල් නඩු සම්බන්ධයෙන් විතරයි. නමුත් අපරාධ නීතිය සම්බන්ධයෙන් සියලුම නීති ප්‍රතිපාදන හඳුන්වලා දුන්නේ එංගලන්තයෙන් පැමිණියාට පස්සේ. ඒ කියන්නේ පෘතුගීසියාවට පස්සේ ලන්දේසින් ආවට පස්සේ ලන්දේසිය ඩච් වල තිබ්බ ලෝ එක සම්පූර්ණයෙන්ම මෙහෙට හඳුන්වලා දුන්නා. එතකොට සිවිල් නඩු සම්බන්ධයෙන් විතරයි මේ නීති හඳුන්වලා දුන්නේ. නමුත් අද වෙනකොට රෝමලන්දේසි නීතිය පවතින්නේ ලංකාවේ තව එකම එක රටකයි දකුණු අප්‍රිකාව කියන රටේ විතරයි අනිත් කිසිම රටක ලෝමනන් දේශ නීතිය අද වෙනකොට භාවිත කරන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසියෙන් පැමිණියාට පස්සේ මුළු යටත් විජිත වලට ඔක්කොමල්ලට එකම නීතියක් හඳුන්වලා දීමේ දැඩි අවශ්‍යතාවය නිසා තිබ්බ රෝමලන්දේසි නීති ඉවත් කළා ඉංග්‍රීසි නීතිය හඳුන්වලා දුන්නා. ඒත් ඉවත් කරගන්න බැරි වෙච්ච එකම නීතිය තමයි සිවිල් නඩු සම්බන්ධයෙන් පවතින රෝමලන්දේසි නීතිය. ඒක අදටත් ලංකාවේ දකුණු අප්‍රිකාවේ පවතිනවා. මේ නීතිය මුළු මානවයම නොමගරින භයානක බලවේග හයෙන් එකක්. නීතිකාරෝ තමයි කතා කරන්නේ. ඒක ඒකට කවන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන එකේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කිසිම එකෙකුට තව එකෙක් ගැන විනිශ්චය කරන්න කිසිම අයිතියක් නෑ ඉල්ලීමක් කරන්න නැතුව. මොනම කෙනෙක් ගැනවත් මොනම කෙනෙකුටවත් දේශපාලන අයිතිය ත්‍රිපිටකයේ එකම තැනකවත් සඳහන් වෙලා නැහැ කියලා ඕල්ඩන්බර්ග් කියලා තියෙනවා අයිතිවාසිකම කියන වචනේ බුදුරජාණන්සේ පාවිච්චි කළා නැහැ. මට අයිතියක් තියෙනවා මට මෙයාව විනිශ්චයකාරයෙක් කරලා කියන්න ඔබතුමා ගණ්ඩ මාව මේක බල්ල මොකක් හරි විනිශ්චය කරන්න කියලා. මම එහෙම ඉල්ලීමක් කරන්නේ නැතුව විනිශ්චයකාරට කනිස විනිශ්චයකාරය ඉස්සලාම කරන්නේ අසංකරව ගන්නවා උසාවියෙන් ඉල්ලීමක් කරා කියලා. ඊට පස්සේ තමයි විනිශ්චයකාරයා යාට නීති දාන්නේ. ඒ නිසා ඔය හියුගෝ කතා කරලා කිව්වා කිසිම විදියකට මොනම අපරාධයක් කරත් තව මිනිසෙකුට තව මිනිසෙකුට මට දඬුවමක් දෙන්න අයිතියක් දෙවියන් වහන්සේටවත් නැහැ කිය. වික්ටර් හියුගෝ මානව අයිතිකාසිකම් වල අන්තිමටම හටන් කරපු කෙනෙක් වැරද්ද කෙරුවා වෙන්න පුළුවන්. තව කෙනෙක් මැරුවා වෙන්න පුළුවන්. නමුත් තව මිනිසෙකුට බෑ වැරද්ද මරපු නිසා උඹ මරන්න ඕන කියලා නීතියක් දාන්න බෑ කියලා හරියට හටන් කරා. ඒක හොඳ වැඩක් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් විප්ලවීය චින්තනයක්. අභිමනෙන් කියන්නේ තෝ මරුණන් තෝ මරන්න ඕනේ කියලා. ඒක තිරිසන් නීතියන්නේ. ওই කියන විදිහට එක්සෙප්ෂන් කොච්චරද තියෙනවද? කොහොම නමුත් අපි තා විනාඩි 10ක් ගත්තා. ඒ නිසා අපි මෙතනින් ඒ වුණාට තොරතුරු ලැබීම පිළිබඳව මම හරි කැමති මේවා නිකන් ආවට ගියාට කියනවට වැඩිය අහවල් මේ ක්ලෝස් එක ගත්තේ අහවල් white paper කියලා දන්නවනම් අපි කතා කරනකොට අපිට උද්දුත පෙන්වන්න පුළුවන් ඒක නෙවෙයි සරුවචනාංශ අපි නිතරම උද්දුත කරන්නේ ඒතරතුරු ලැබලා දුන්නට ස්තුතියි අපි මෙතනින් එනං අපේ මේ දෙවෙනි පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල સમાપ્ત කරනවා මම ස්තුති කරනවා සියලු දෙනාට මේ විශාල විප්ලවයක් තිබුණා මේ පොදු කමඨාන් සුද්ධ කිරීම මහා නාස්තික වැඩක් පුද්ගලිකව කෙරෙන්න ඕනෑ කියලා අඳෝනාවක් තිබුණා. ඉතින් මේ ශරීරක නාපු එක ගැන බොහෝම සන්තෝෂයි. මොකද මේකෙන් ගොඩාක් ආනිසංශ තියෙනවා කියලා මට හිතෙනවා. මේ පොදුයි ඉතින් සමහරුන්ට පෞද්ගලිකත්වයට හානි වෙනවා ඇති. ඒ අය වෙනුවෙන් පෞද්ගලිකව කනගාටු ප්‍රකාශ කරනවත් මට පේනවා මේක ගොඩක් ආනිසංසදායකයි කියලා. දැන් ඒ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.